ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 56 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන නිසා සියලුම දෙනා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේතේ තේ භික්ඛු නවා අචිර පබ්බචිතා අද්දුනාගතා ඉමං ධම්ම විනයං තේවෝ භික්ඛු භික්ඛවේ චතුන්නං සතිපට්ඨානං නිවයිසේ තබ්බං සමාදපේ තබ්බං පතිත්ථාපේ තබ්බං තීති ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මෙසේ ඉන්න මුග දිනෙක දැනමත් දන්න පරිදි අපි මේ වගේ වැඩමුළුවකදී විශේෂ භාවනා වැඩමුළුවකදී පරියංග භාවනා ශක්මන් භාවනා සඳහා කාලසටහනක් ඉදිරිපත් කර ගන්නවා. ඒ කාලසටහනේ අංකයක් තමයි ධර්මදේශනා ධර්ම සාකච්ඡා. ඉතින් මේ ධර්මදේශනාව ශාසනයේ සඳහන් කරන්නේ සුත අනුගහිතයි කියලයි. ධර්ම සාකච්ඡාව ශාසනික වශයෙන් අදහස් කරන්නේ සාකච්ඡා අනුගහිතයි කියලයි. ඊට අමතරව අපි මේ භාවනාවට සීල අනුගහිතයක් يعني අලුතෙන් සීලයක පිළිපදලා හිත අලුත් කර ගැනීමක් කරනවා. ඊට පස්සේ සමථ විදර්ශනා භාවනා වඩනවා. එතකොට සීලානුගායිතේ, සුතානුගායිතේ, සාකච්ඡානුගායිතේ, සමතානුගායිතේ, විපස්සනානුගායිතේ කියලා අර තනවා වඩාගත්තේ නැති හිත තනවා වඩා ගන්න ක්‍රම පහක් නැත්නම් තනවා වැඩිම සඳහා කළ යුතු අනුග්‍රහ පහක් ਸਰවචනසේ පෙන්වා දෙලා තියෙනවා. ඉතින් ඒකදී සුතානුගාහිතය භාවනා කරන කෙනාට වැඩෙන පැලයකට පොඩි කාලේ වතුරක් කරනවා වගේ එතන එතන අවශ්‍ය ටික සැපෙලත් හැපෙන්න ඕනේ. එහෙම සැපයුනොත් ඒ ගහක වර්ධනය නිසිනින්ද සිද්ධ වෙනවා වගේ මේ භාවනාවේ මොහුකුරවා ගත්තේ නැති ඒ චේතු විමුක්තිය, චේතු විමුක්ති ඵලය, ඵලානිසංශය ටික ටික ටික ටික අතුවිති විහිදිලා මල්පල ගන්විලා පිපෙන්න පටන් ගන්නවා. ඉති සුතානුගහිතේ නිසාම මේ ශාසනය අවුරුදු 2500 ගාණක් මේ ධර්ම දේශනා ක්‍රමයෙන් ආචාර්ය પરම්පරාවෙන් પરම්පරාවට දිගට පැමිණලා තියෙනවා. මේ ශාසනික ප්‍රවර්ධනයේ සිද්ධ වෙන්නේ ශ්‍රාවකයන් හරහා දේශකයන් හරහා. මේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවයේ මැදි වෙන්නේ සූතමේ ඥානයේ මැදිහත් කරගෙනයි. ඒක නිසා මේ භාවනා නොකලත් බණමඩු හදාගෙන දාන මධ්‍යස්ථාන හදාගෙන බණ කීම් බණ ඇසීම් දිගට පැවතිලා තියෙනවා. ඒක මම ටිකක් වෙනසක් මේ වෙලාවේ තියෙනවා. ඒ මොකද හේතුව මේක මේ භාවනා කරන අයට කරන සූතානුග්ගහිත පිණිස කරන විපස්සනාවට බර අදාළ බණක් නිසා මේක අපිටම කියන බණක් මටම කියන බණක් වශයෙන්මයි අහුම්කම් දෙන්න ඕනේ. එම් බලනකොට බණ જાති දෙකක් තියෙනවා. ඇහෙන බණයි අහන බණයි කියලා. පොල් ගාන ගමන් එහෙම නැත්නම් කොස්කට වත වතුයි අරින ගමන් පලාප නෙලන ගමන් රේඩියෝකේ බණ යනවා ඇහෙනවා. මේ කොහෙන් පටන් ගත්තද කොහෙන් ඉවරනක් දන්නේ නැහැ. ඒකට බණ්ඩ ගෞරවයක් ඇත්තෙත් නැහැ වැඩ කරන ගමන්. ඊට වැඩිය වෙනස් අහන බණ ඒකට සැදී පැහැදී සිටගෙන සීලක සමාදන් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව බණ අහනවා. ඉතින් ඒ වගේ දෙයක් අපි අහන්නේ Tamanට අදාළවම කියවෙනකොට අපි දාන ඇතුළට පස්සේ මේ බණ අහනකොට මේ බණ ටික කියන්නේ මට කියලා බණ අහනවා. එහෙම නැත්නම් කාගරි දානකට අපි ගිහිල්ලා වාඩි වෙච්චාම මේ බණ අහනකොට අපි එච්චර මේ මට කියප එකක් නෙවෙයිනේ කියලා ඔය ඇහෙන් දැරලා ඉන්නවා. එතකොට මේ බණ මුලින් නව කලයකට වතුරක් කෙරුවා වගේ ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා බණ අහනකොට ආදර ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් අහනවට ආහන බණ කියලා කියනවා. ඒ නිසා මේ වැනි වෙලාවක කියන්නේ මේ සුළු පිරිසක් අරබයා ඒ පිරිසගේ තන වඩා ගැනීම සඳහා හිත සමාධිය සතිය තන වඩා ගැනීම සඳහායි. ඉතින් ඒ සඳහා සතිපට්ඨානය මුල් කරගත්ත බණක් ඉදිරිපත් වුණොත් හොඳයි කියන යෝජනාව අනුවයි මම මේ සංවිතනිකායේ මහා වර්ගයට අයිති සතිපට්ඨාන වර්ගයේ සූත්‍රයක් මේ පිසු සඳහා ඉදිරිපත් කරේ. නැත්නම් ඒ සූත්‍රයෙන් ගත්ත උද්ෘතයක් අද දවසේ ධර්මාර්ථකා වශයෙන් ඉදිරිපත් කළේ. මේ සූත්‍රයට ශාලා සූත්‍රය කියලයි සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා දීලා තියෙන නම. ඒකට හේතුව ඒවම් මේ සුතං ඒකං සමයං භගවා ඔබසලීසු විහෙතු ශාලායන් බ්‍රාහ්මණ ගාමී කියලා ඒ සමයේ භාග්‍යවතුන් වහන්සේ කොසල් ජනවගේ කොසල් නවගේ කොසල් දනවගේ ශාලා කියන ද ශාලායන් කියන බ්‍රාහ්මණ ගමේ වැඩ ඉන්නකොට තමයි මේ ධර්මයේ දේශනා කළා. ඒ නිසා ඒ මුල්ලිච්ච ගම මුල් කරගෙන ශාලා නැමැති ගමේ දේශනා කරපු නිසා ශාලා සූත්‍රය කියලා කියලා තියෙනවා. මේක ඇතුළත් කරලා තියෙන සතිපට්ඨාන වර්ගයට ඒ නිසා මේ සූත්‍රයේ අන්තර්ගතයේ සතිපට්ඨානෙමයි. මේක සංග්‍රහ වෙලා තියෙන්නේ සංයුත්ත නිකායටයි. ඉතින් මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි මේ සර්වචන් වහන්සේ සතිපට්ඨානෙ හඳුන්වා දෙන්නේ ඉස්සරලා ඒ කරන හඳුන්වා දීම උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා යේතේකෝ යේතේ භික්කවේ නවා අචර පබ්බජිතා අද්දුනාගතා ඉමිනා ධම්ම විනී. මහනි මේ ශාසනයේට අලුතෙන් ආපු අචිර පබ්බසිතා කියලා කියන්නේ ඇතුල් වෙලා පැවිදි වෙලා වැඩි කල් ගිහිල්ලා නැහැ. අදුනා අදුනාගතා කියලා කියන්නේ ආචර මෝරපු කෙනෙක් නෙවෙයි මේක ඇචර පළපදියම් වෙච්ච කෙනෙක් නෙවෙයි. ඉමං ධම්ම විනී මේ ධර්මයේ පිළිබඳව හෝ විනය පිළිබඳව දන්නේ නැහැ. අලුතෙන් ආපු ආගන්තුක කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට පැරණි මහණුන් විසින් තෙරුන් වහන්සලා විසින් හතර සතිපට්ඨානේ සමාදන් කරවන්න කියලා තියෙනවා. නිවේෂණය කරන්නයි කියලා තියෙනවා. සතිපට්ඨානයේ පිහිටවන්නයි කියලා තියෙනවා. එතකොට අපි සම්ප්‍රදාන කූල වර්තමාන ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධ ආගම හැටියට බලනකොට ඒ සතිපට්ඨානය වඩන්න කලින් අර ගොඩාක් සුදුසුකම් මේ මේ මේ අවශ්‍යතාවයන් තියෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා සතර කමටහන් වඩන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මෙච්චර සිල්ලා කරලා තියෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මෙච්චර සමාධිය තියෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මෙච්චරක් ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මෙච්චරක් විනය දැනගෙන තියෙන්න ඕනේ කියලා අපි විශාල ලයිස්තුවක් හදාගෙන ඒ හැම වෙලාවෙම සතිපට්ඨානේ නොවඩන්ඩ අර දිග ලයිස්තුව ඉස්සරහින් තියාගන්න. මොන සතිපට්ඨානේ වඩන්න සිල් නැහෙනේ. මට සතිපට්ඨාන වඩන්න මන්ත්‍ර පිටිකේ දන්නේ නැහනේ. මම සතිපට්ඨාන වඩන්න මට විනේ නැහනේ. සතිපට්ඨාන වඩන්න මම මේ මේ ඉතිසල චතුරාර්යක භාවනා කරලා නැහනේ. මේ විදිහට දිගලා ඉස්තුවක් හදාගෙන අර කරන්න තියෙන වැඩේ පස්සට දාලා මේ පිටිය සකස් කර කර සකස් කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා මේ හම්බෙච්ච අවුරුදු 80ක් විතර වගේ ජීවිත කාලයක් හම්බුණත් පట్టල වෙන්නම කාලය යනවා. වටේ සකස් කරන්නම කාලය යනවා. ඉතින් ඇහැට පිටලා හොට බිම වෙනකොට පස්සේ ඕන්න ඉතින් සතිපට්ඨානේ පටන් ගන්නකොට වම තියෙනකොට දකුණ යන්නේ ඉතින් සක්මන් කරන්න බෑ කියන. උතුරු බන්නකොට දකුණ වෙන්නේ. ඉතින් ඒකට කියන දේ තේරෙන්නේ නැහැ, කන ඇහෙන්නේ නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් කියයි, heart attack කියයි ඕන්න ඒකට යන ගමනට හැරලා ඉන්නවා. ඒ නිසා මේ කල යුත්ත මේ ගොබේ මේ මදේ කල යුත්ත කරන්න අපි ආගම විසින් විශාල කට්ටක්. ඒකට කියන්න තියෙන්නේ විශාල මෙත් ඇහිවීමක්. විශාල පතුමෙට පාසි බැඳීමක් ඇති කරගෙන අර තියෙන පිරිසිදු වතුර දැක් ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට ආධුනික බෞද්ධයෝ නැත්නම් ආධුනිකයෝ එච්චර වග කියන්න වටින්නේ නැහැ. මොකද මේක තමයි අපිට ඇඳලා තියෙන චිත්‍රය. අපිට කියලා තියෙනවා සතිපට්ඨාන වඩන්න නම් මේ සෝදානාන්න ඕනේ බඩ විරික කරගන්න ඕනේ ත්‍රිපිටකය දැනගන්න ඕනේ විනය දැනගන්න ඕනේ ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ලබන්න ඕනේ දසපාරමිතා පිළිපදලා තියෙන්න ඕනේ මූල කර්මස්ථාන වශයෙන් අපි හතරාරක්ක වඩලා තියෙන්න ඕනේ নানা ප්‍රකාර මේවා කියන්නේ එක් එක්කත් භවනා කරපු කෙනෙක් නෙමෙයි භවනා කරපු කෙනෙක් ඒ වගේ ලයිස්තුගත කරන්නේ ඒවා කඩන්නයි බුදුරජාණන්සේ කියන්නේ නවා අචිරපබ්බචිතා අතුනාගතා ඉමස්මින් ධම්ම විනී ආදුනිකේ නවකේ මේ ධර්ම විනයට ළඟදී ආපු කෙනෙකුට මහණි උඹලා සත්‍යපට්ඨානේ සමාදන් කරවපල්ලා. සත්‍යපට්ඨානේට ඇතුල් කරවපල්ලා. සත්‍යපට්ඨානේ පිහිටවපල්ලා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දැකලා තියෙන මේ අවුරුදු 2500ක් යනකොට 1000ක් යනකොටම 1500 යනකොටම මේක වවාගෙන කන කට්ටිය ළඟට එන එකයි බය කරනවා. සත්‍යපට්ඨාන වන්නම් එහෙම කරන්න බෑ. මේ මේ මේ දේවල් අවශ්‍යයි කියලා අර නොකරන මේ දෙකමට කොඳුරු තෙල් කාලා 7යි 7යි ඉල්ලනවා වගේ බය කරලා තියෙනවා. ඒක කියනකොටම කියනකොටම දැනගන්න මේ කතා කරන කවදාවත් භාවනා කරපු කෙනෙක් නෙවෙයි. එයා කරලත් නැහැ, තව කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් මෙහෙව් පරිසරයක් පිළිබඳ කතා කරන්නවත් පුළුවන් තත්වයක් 1956 ට ඉස්සෙල්ලා තිබුණේ නැහැ. මෙන්න මේකට විරුද්ධව හිත මෙතන ඉන්න ගොඩාක් නාකි පිරිසක්. මේගොල්ලෝ දන්නවා මේ කතාව මම මේ කියන කතාව. 1956 ට ඉස්සෙල්ලා එහෙම හරි කමන්නේ ඔළුව උසලා භාවනා කරන්න පුළුවන් ජීවිතයක් භාවනා මධ්‍යස්ථානයේ භාවනා ගුරුවරයෙක් භාවනා කර්මස්ථානයේ ලංකාවේ තිබුණේම නැහැ. කවුරු හරි කැමති නම් අත උසලා කියන්නේ නෑ නෑ මම ඊට ඉස්සෙල්ලා කරලා තියෙනවා කියලා තිබුණේ නෑ. අපි ලොකු ස්වාමීන් වහන්සේ තමයි ඉස්සෙල්ලාම 1930 ගණන් වල ඉඳලා හොයලා හොයලා හොයලා හොයලා ඔය 50 ගණන් විතර වෙනකොට මේ භාවනා ක්‍රමයක් නැත්නම් මහානකම හිස් හිස් නිකන් තැඹිලි කොම්බයක් වගේ. මේක ගන්න දෙයක් නැහැ. සබාවනා කරන්න ඕනේ කියලා තිබුණු සියලුම පුස්කොළපොත්. සුද්ධ කර කර කළු පිටි මැද මැද කියවලා බලපුවාම කිසිම පොතක භවනා මාර්ගයේ අංග සම්පූර්ණ තිබුණ නැහැ කියලා ලොකු සංසී ලිඛිතව ලියලා තියෙනවා. ඒත් ලිවිය වැල්ලි පණ්ඩිත සංසීගේ ආරාධනාවකට. එතකොට අපිට පේනවා ඊට ඉස්සෙල්ලා තිබුණේ මේ තිත්තිරි පෙලක් කණිකර ඉලක් තිබිලා නැහැ. තැන් තැන් වලින් කඩ වෙච්ච තිත්තිරි පෙලක්. මෙන්න මේ වගේ සාදරව මේ වගේ මේක හොයන්න ඕන මේක දැනගන්න ඕන කියලා ඔයකට ආරාධනා පූර්වක ඉන්නකොට තමයි ඔය බුද්ධ ජයන්ති රැල්ලත් එක්ක ගුරුම ස්වාමීන් වහන්සේලා ලංකාවට වැළලා පැරණි සතිපට්ඨාන ක්‍රමය කියලා දෙන්න පටන් ගත්තේ. එනකොටම අපි ලොකු ස්වාමීන් වහන්සේට වතුරෙන් උඩට ආපු නෙළුම් මලකට ඉර පායනකොට ඇති වෙන්න වගේ ලොකු පිබිදීමක් ඇති වුණා. ලංකාවේ කොච්චර හොයලා බැලුවත් සම්පූර්ණ චක්‍රය හොයාගන්න බැරි පද්ධති හොයාගන්න බැරුව තිබුණ එකට පිටරටකින් හරි ගමන්නේ කවුරු හරි ඇවිල්ලා අපිට කියලා දෙනවා හොඳයි. ඒ තුන පෙළ ගැස්ම නිසා ඒ තුන සාදර බව නිසා ලොකු සංජය බොහෝම ඉක්මනට හරියට මේ ධාතුන් වංශේ නමක් හම්බ වෙච්චාම ඒක රත්තරන් කරඬුවක තැම්පත් කරලා විල්ලුද උඩ තියන්න වගේ උන්වහන්සේලා බොහෝම සාදරෙන් ඒක කරපු නිසා ඒ කියපු වචන ඒ කියපු කමටහන් ඒ කියපු බණ තින්ත පොන කඩදාසියකට තින්ත උරා ගන්නවා වගේ උන්වහන්සේලා ඒක උරාගෙන තීරුම් කරගෙන අර පරණ තිත්තිරියෙන් දිච්චක තනි රට ඇඳලා අපිට දායද කරලා තිනවා විදර්ශනා පරපුර. අද එහෙම කරලත් අවුරුදු 60ක් ගිහිල්ලා තියෙනවා. ඉතින් 56 ඉඳලා ගත්තොත් 60ක් ගිහිල්ලා තියෙනවා. 60 ගියත් දැනට වුණත් හුඟව දෙනෙක් ප්‍රශ්න කරනවා මේ ඔබ වහන්සේ මේ සතිපට්ඨාන උගන්වන්න ඉස්සෙල්ලා ඇයි අපිට මේ චතුරාර්යක භාවනාව උගන්වන්නේ නැත්තේ? මේ සතිපට්ඨානෙ විතරක්ම ඕක කරන්න පුළුවන්ද? මේ ඔක්කොම අර පරණ පැංගිරි. තාම මේක සුද්ධ නැහැ. මේක තාම කන්නේ පැංගිරි පිට. මේක තාම පැහිලා ඉදිලා ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා එවැනි වෙලාවක මේ සරුවචනංශේ සූත්‍රය දේශනා කරපු ශාලා සූත්‍රය වගේ දේශනා කරනකොට පේනවා බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් මේකේ හොල්මන් තිබිලා තියෙනවා. ඒ කාලෙමත් ඉන්න ඇති අලුත් අයට සතුටටාන කරන්න දෙන්න එපා. ඒගොල්ලෝ මෙච්චර කල් පුහුණු වෙන්න ඕනේ. ඒක නිසයි සර්වචනංශය මේ කතා කරලා කියන්නේ මහණේ නවා අචිරපබ්බජිතා අතුනාගතා ඉමස්මින් ධම්ම විනී. අනේ මේ සාසෙන්ට අලුතෙන් ආපු නවකේ වෙනවනම් ධර්මවිනේ එච්චර මෝරච්ච ගති නැති මිනිස්සුයෙකුට වෙනවනම් තොපි උඹලා මහණෙනි උඹලා ඒ කිනාට සතිපට්ඨානෙ පිහිටවපන්. සතිපට්ඨාන කිවැද්දපන්. සතිපට්ඨානෙ පටල කරපන්. ඉතින් අපිට ඒක අදහනකොට පේනවා මේ අවුරුදු 2600 කට පස්සේ අපි නිකන් අලුගස අදාළ නැගිටින්න හදන කතාවක් වගේ නමුත් සර්වඥාන්සේ ඇයි මෙවැනි දෙයක් සර්වමාන ජීවමාන ධර්මාන කාලේ ජීවත් වෙනකොටම තිබුණේ මේ හැම එකක්ම මේ ජීවලයෝ විසින් මේ වවාගෙන කන පිටස විසින් මේක ආවරණය කරලා හංගන්න හදනවා. වැඩිට බහින කෙනා নানা ආකාරවලින් බය කරනවා. নানা ආකාරවලින් පස්ස ගන්න මම මේකෙන් කවදාකවත් කියන්න යන්නේ මේ ඒකට සූදානම් වෙන්න අවශ්‍ය කරන මූලික කරුණු අවශ්‍ය නැහැ කියලා. ඒක අවශ්‍යයි. නමුත් ඒක ඕන රෙඩිය බය කරන්න හොඳ නැහැ. ඊට මීට වැඩිය හොඳයි මේ ටික කරලා බලන්න. හරියන්නේ නැත්නම් බලන්න සීලේ සෞත්තු වෙලා ඇති. හරි කියලා නැත්නම් දෘෂ්ටි සෞත්තු වෙලා ඇති. ඒක නිසා පුළුවන් තරම් කරන්න තියෙන ඉස්සරහ කරලා බලලා ඒක යා දෙනවනම් වැඩි යනවනම් ඒකට අනුග්‍රහ කරනවා මිසක් මේකට එන්නත් ඉස්සලා බය කරන ගතිය තමයි මේ මූලධර්ම වැඩිපුර දැනගත්තාම වෙන මෙට්ටයි වීම. ඉතින් ඒ නිසා අපි මේක දවස් ගාණක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සූත්‍රය. සාකච්ඡා කරනකොට දරුවචනාංශයේ දෙන මේ හඳුන්වා දීම. නවා අචිරපප්පජිත අදුනාගතා ීමස්මින් ධම්ම විනේ මෙන්න මේ ගුණ ධර්ම ටික තියෙනවා. එන්න කැමති සාසනට ඉස්සල්ලාම පැමිණිච්ච නැත්නම් භාවනා කරන්න කැමති කෙනාට මේ සතිපට්ඨානේ බය නැතුව දෙන්න වටිනවද? ඒක නිකන් හිතුවක්කාර වැඩක්ද? එතන සරුවචන් ආංශ විසින් එහෙම දෙයක් අනුමත කරලා තියෙනවද කියලා ඇහුවොත් මේ සූත්‍රය අපිට සාධක සූත්‍රයක් වශයෙන් පෙන්වන්න මේ මෙතන මේ පටන් ගන්න තැනනේ සූත්‍රය පටන් ගන්න තැන සරුවචන්ස කියන්නේ ඉස්ලාම ගෙටක වදින නවකයාට ආගන්තුකයාට මේක තිබ්බම් බය වෙන්න එපා. මොකද සංසාරගත වශයෙන් බලනකොට අපි කුත්මාතරම් බුදුරු දකින්න ඇති. බුදුමාකාර විදියට පරණ සතිපට්ඨානේ කරපෝ ඇති. බුදුමාකාර විදියට අපි ධ්‍යාන වඩන්න ඇති. සතිපට්ඨාන කියන විපස්සනා පැත්තට නැතුව මෙච්චරක් මේ ප්‍රදේශයක් කරලා නැහැ කියන්න බැරි කිසිම කෙනෙක් මේ ස්වභාවේ නැහැ. නමුත් ඒ එක්කෙනෙක්වත් ಗುಣපැත්ත හිතන්නෙම නෑ හැම කෙනාම කල්පනා කරන්නේ අනේ මගේදී පන්සිල් කැඩෙනෝනේ අනේ මට සිල්ලක් රකින්න බැරි අනේ මට වාපයක් ඉඳගෙන බැරි අනේ මට සක්මන් කරන්න හැටි තේරෙන්නේ නෑ අනේ මට සතිය නෑනේ අනේ මට අහන බණේ හරියන්නේ නෑනේ ඉතින් නැටි බැරි කන් තමයි එන්න ලයිස්තුවක් තියාගෙන අර කරන්න තියෙන එක වටිනා නාගමාණිකයක් අස්තබෙට්ටකින් වැවෝ වගේ නාගමාණිකේ කාන්ති ඊට ඉන්න දෙන්නෙම නෑ මෙන්න මේකටයි කෙලස් කියන්නේ මේකටයි මාර බලවේග කියලා කියන්නේ. මෙන්න මෙව්වට ඔළුව උසන දෙන්නේ නැතුව අර මණිකේ තියෙන කාන්තිය මතු කරන්න නම් අස්බෙට් පොඩක් අයින් කරන්න. ඊට පස්සේ හැම කෙනෙක්ගේම හිත ඇතුලේ එක්ක වඩලලද සතිපට්ඨානෙ තියෙනවා නැත්නම් සතිපට්ඨානෙ වඩන සුදුසුකම් තියෙනවා. ඒක මං වගේ කෙනෙක් කිව්වනම් කියාවි නිකම් මේ ජනප්‍රිය වෙන්න මේ රිදවන්නේ නේ මේ බුදුහාමුදුරනේ කියන්නේ ඕන කෙනෙක් කියවන්න සංවිතනිකායේ බුද්ධ ජයන්ති පොතේ සතිපට්ඨාන සංයුත්තේ මහා වග්ගයේ මේ ශාලා සූත්‍රයට ගියාම මේක තමයි ඒක අටුවාව පවා පිළි ගන්නවා සාසනෙට ඉස්සලාම ආව නැත්නම් භාවනා මධ්‍යස්ථානට ඉස්සලාම ආව කෙනාට මොනවාක්වත් කතා නැහැ සතිය වඩන්න කියන්නේ කියලා. ඒකෙන්ම බලා ගන්න පුළුවන් කහ කැල දෙකට කැඩුවා වගේ ඔය කිසි පෙළගැස්මක් නැතුව හරියටම ආපු ගමන් සමහරුണ്ട് කෙලින්ම මේක පීඩනවා. ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. 100 100ක් පිටින් නැහැ. ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ කාටවත්. නමුත් අර පිටින එකාව තුල විතරමයි සාසනේ තියෙන්නේ. එච්චරයි කියන්නේ තියෙන්නේ. අනික කට්ටිය ඔක්කොම නිකන් ගොඩ ඉඳලා දම්බි ගහන කට්ටිය වතුරට බහැලා නැති කට්ටිය. ගොඩ ඉඳලා පීනන්න පුරුදු වෙන්න බෑ. වතුරට බහැපු මිනිස්සයාට බය කරන්නත් එපා. ඔගේ කිඹුල ඉන්නවා, ඔගේ දියසුලි තියෙනවා, ඔගේ දිය කෙන්න පෙරලයි බහින්න පම්මෝ කියලා බය කරන්න එපා. මේ මොකේද මේ කාලකොල්ල නාටකේ මේ වගේ ඒ දීග ජන්තු කියනවා කාලකොල්ලට අම්මෝ මේ වතුර යන්න බෑ. දී කිඹුලෝ ඉන්න මං අඳුරනවා කිඹුලෝ. ඒ නිසා මම ගෑණිත් කැවුම් මිටියත් මං ඒකට කරන්නම්. උඹ මේකට හිටපන් කියලා. කාලකොල්ලයා බලහිනකොට පේනවා මූ බොරුව කරන්න කියලා. ඔන්න මේ මේ මාර කෙන්නේ රකම කියලා බැන්නට වල්නකොට ධනක් තරංගවත් වතුරට. අරයාගා ධන ගාගෙන යන්නේ බර පෙන්නන්න. ඒ වගේ තමයි අපිත් මේ ආසන බහර ධාරිකාරී කියාගෙන ඉන්න මේ ගෙවලියෝ જાතියක් කියනකොට ඕනම සාසන කියනවා. ඒ කට්ටිය කරන්නේ අනවශ්‍ය බයක් ඇති කරනවා. ඒ නිසා අපි ඒක අලුත් ඇහැකින් එහෙම නැත්නම් අලුත් රැඩිකල් වාදී විදිහට බැලුවොත් යම් තැනක යම් ආකාරයකට මේ සතියට ඇතුල් කරොත් හිත සතිය සමාදන් කරවැවුවොත් සතිය ප්‍රතිෂ්ඨාවක් ලැබුවොත් සත්‍ය ප්‍රතිෂ්ඨාවක් තියෙනවනම් මතක තියානින්ද සීලි ප්‍රශ්නයක් නැති නිසායි සතිය පිහිටන්නේ දෘෂ්ටි ප්‍රශ්නයක් නැති නිසායි සතිය පිහිටන්නේ සීලිය හෝ දෘෂ්ටි ප්‍රශ්නයක් තියෙනවනම් සතිය පිහිටන්නේ නැහැ ඒ නිසා පටන් ගන්නකොට ඒ ටික සතිය පිහිටන ලකුණු තියෙනවනම් ඒක ලොකු ජයග්‍රහණයක් කේන්දරේ බැලුවා වගේ ඌට දසපාරමිතා තියෙනවා ඌට ත්‍රි හේතුක ප්‍රතිවිරන්දි තියෙනවා බය නැතුව ඒ පටන් ගත්ත මුල් බැසගත්ත තැනින් ඉදිරියට යන්න පුළුවන්. ඕන පැත්තකින් අවශ්‍ය කරන දේවල් පිළියම් කරලා දෙන්න පුළුවන්. ඉසල ඉසල පිළියම් කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි, සුතමේ ඥානය අවශ්‍යයි, ලෑස්තිලා යන ගතිය අවශ්‍යයි, ශ්‍රද්ධාව අවශ්‍යයි. ඒවා පිළියම් කරන්න පුළුවන්. අපේ මෙහෙට පැවිදිින් ආපු සීලය පිළිබඳ සැක තියෙන තරුණ මහත්මයෙකුට අපේ කේමනන්ද සාංශේ කතා කරලා කිව්වලු මහත්යෝ සීලේ කරුණට බය වෙන්න එපා හදාගත්තයි. භාවනා කරලා බලන්න භාවනා පිටනවාද කියලා මං ඊටුටි කරලා දෙන්න. අගේසින සාංශ මම කතා සීල කරලා නැහැ. මට අට සීල් දන්නෙත් නැහැ. ඔබ වහන්සේ කිව්වොත් මං කරන්න. මට විශ්වාස නැහැ ඒකට මං මහත්යෝ සීලේ කියන කෝණේලා කන්තයි. කඩන්න පුළුවන්. නමුත් භාවනා කරන්නේ නැතුව කොහොමද දන්නේ සීලෙන් වැඩක් තියනවද කියලා? වැඩට දාන්න නැතුව කොහොමද දන්නේ? නිසා යම් වෙලාවක අපිට සතිය පිහිටවන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ පැහැදිලිම ලකුණක් තියෙනවා නේ මං ළඟ තියෙන සීලෙ වැඩේට ඇති. අතිරේක සීල පිළිබඳ පශ්චාත්තාප වෙන්න නෙමෙයි ඇත්තටම සීලෙ තියෙන පශ්චාත්තාපය මේස නෙවෙයි අවිපටිසාරත්තාය ආනන්ද කුසලාන සීලන. හිතේ විපිලිසරකම නැති කරන්නයි සීලෙ තියෙන්නේ. අපිට අද වෙලා තියෙන්නේ සීලේ නිසාම හිත විපිලිසරයි. මට ওই කියන විදිහේ සීලෙ තියෙනවද? සීල මේ පංචිල් මේ අතිපට්ඨාන වඩන පංචිල් ඇද්ද? අටසිල් ඇද්ද? දසසිල් ඇද්ද? සාමනීර වෙන්න ඕනද? උපසම්පදා වෙන එක රාමඤ්ඤනිකායම උපසම්පදා වෙන්න ඕනද? අරණ්‍යගත වෙන්න ඕනද? ඉතින් අපි අර ඉහෙළම ලයිස්තුව හිතාගෙන හිත පශ්චාත්තාප කරගන්න. මේ නිසා බටහිරට ගිය බුද්ධ ආගමේ ප්‍රතිරාවයක් එනවා අපිට දැන්. කඳුවලලට ඉල කැහ ගහපුවම දෝංකාර සද්දයක් ඉන්නා වගේ බටහිර ඇත්තෝ මේක කරලා පෙන්නනවා ඔගොල්ලෝ වගේ අපි බුද්ධ ආගම උපන් සාතික බුද්ධ ආගම කියලා ලියලා නැති වුණාට අපි අම්මයි තාත්තයි බුද්ධ ආගම නොවුනට අපි ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මෙන්න බුදුහාමුදුරු කියූප එක. ඔයගොල්ලෝ බුද්ධ ආගම කිව්වට අම්මා තාත්තා බුද්ධ ආගම වුණාට ඔයගොල්ලෝ මේ වටේ තියෙන වටපීස් බල බල හිටියා මිසක් ආලවට්ටම් බල බල හිටියන්සක කවදාවත් මේ දරලා නැහැ නේ. කරලා බලන්න කරලා බලපුවාම තේරෙයි ඕගොල්ලෝ මේ පිටිය සකස් කරන හිලට කවදාකවත් ෆවුන්ඩේෂන් එකක්වත් දාලා නැහැ ගියේ හදන්න. ඒක සූදානම් කරලා අතු වගා තියාගෙන ඉන්න. ඒපල සූදානම් කරලා තියාගෙන ඉන්නවයි කියලා ඒ නිසා මං කියන්නේ සුද්දකින් ඉගෙන ගන්න ඕනේ කියලා. නමුත් ඒන ආපසු එන රැල්ලෙන් පේනවා ඒ මිනිස්සු ප්‍රායෝගික පැත්තෙන් සතිය දිහා හතිපට්ඨාන දිහා බලනකොට ඒ මිනිස්සුෝග විදියට අපිත් මං කියන්නේ පරගති වෙන්නේ කියලා. මං කියන්නේ නෑ සුද්ධ පිටිපස්ස යන්නේ කියලා. මං කියන්නේ ප්‍රායෝගික වෙන්නේ කියලා. මෙන්න බැලුවට පස්සේ පේන පටන් අර ගන්නවා අපි ළඟ තිබුණේ හුඹස් බය. වෙනුවට ටිකක් හරි යොදලා බැලුවනම් යොදන යොදන ප්‍රමාණයට ආනිසංස තියෙනවා. මට මතකයි මං 96 ආවට පස්සේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේත් එක්ක මං ඇවිද්දා මං කවදාත් ගිහිල්ලා නැත්නම් ලංකාවේ අරණ්‍ය වලට මේ පරිවර්තකෙක් වශයෙන් ඒ ශාසනය නිතරම කියනවා ලංකාවේ විතර පාරමිතා පිරිච්ච જાතියක් මුළු තුන් ලෝකෙම නැහැ. නමුත් ඒ උනට තමන් ගැන අව탁සීරු කරන ඒ වගේම අමන જાතියකුත් නැහැ වෙන රටක. මෙච්චර පින්වන්තක ඉපදිලා මේ ඔක්කොමත් ලැබිලා නැති දේවල් ගැන කතා කරගෙන. ඒ නිසා අපිට ඕනේ ඒ පසුබහන් නැතුව ඔක්කොම එකතු කරන මේ ගමන යන්න බෑ. අනුගානේ මම මේකට ආදර්ශයක් වෙන්න මට පුළුවන් හැලේ මං කරනවා කියලා බැස්සොත් ආය මොනවත් නැහැ ඒකේ බලක් කන්න කවුරක්වත් නැහැ. ඒක නිසා කාට හරි සැකයක් තියෙනවා නම් අනේ අපි මේ සතිපට්ඨාන වගේ මේ ගැඹුරු දෙයකට අපිට වර තියනවාද අපිට පින තියනවාද අපිට සීල තියනවාද කියලා ඒක කරුණා කරලා ඒ ප්‍රශ්නේ සාකච්ඡා කළා මතු කරන්න. මුතුකල් වල Tamante සැක හිතෙන තැන, පැංගිරි හිතෙන තැන, ඇඹුල් තියෙන තැන පොඩ්ඩක් සුද්ධ කරගන්න. ඒක සරුවචනාංශේ සුද්ධ කරන්න ක්‍රමවේදයක් දීලා තියෙනවා. දීලා නතර කරේ නෑ. ඊට පස්සේ සතිපට්ඨාන දාලා පෙන්නනවා. ඒක වැඩ කරනව නැද්ද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ දවස් කීපය ඇතුළත අපි උත්සාහ කරන්න හදන්නේ ඒ දීපු මූලික කර්මස්ථාන අරගෙන කෙනෙකුට පුළුවන් ද තමා වශයෙන්ම මේ යොදන කාලයට සාපේක්ෂව සතිය ටිකක් පිහිටනවාද කියලා බලන්න. ඒක මං මේ මේ වගේ වැඩමුළුක මහා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දෙවෙනි සැරේට තුන්වෙනි සැරේට ආපු කට්ටිය ලොකු සැලසුම් අතු වෙන්නේ. මම කිසි කෙනෙකුට මොන වගේ වීමක්වත් මං කරන්නේ නැහැ. මං සලකා බලන අතන ඉස්සල්ලා මේ වැඩමුළුවට ආපු කෙනෙකුට මේ සතිය කියන්නේ මොකද්ද? ඒ ලක්ෂණ මොනවාද? ඒක තියෙනකොට කොහොමද දැනගන්නේ? නැතුනොත් හදාගන්නේ කොහොමද කියන්නේ මේ මූලික අයනු අයනු ටික කියා ගන්න පුළුවන් වුණොත් සතියේ වටිනාකම එයාට තේරෙනවා. ඒක මට වගකීමක් වෙන්නේ නැහැ. මම උත්සාහ කරන හදන්නේ ඒ කෙනාට අයන්න අයන්න කියලා දීලා මේක කැඩෙනවා. මේක ආය හදන්න ඕනේ. කාටවත් එහෙම සාති කියන්නේ කැඩෙන කැඩෙන වාරේ ආය ආදුනිකයෙක් වෙන හැටි. ආය නවකයෙක් වෙන හැටි. ආය ආධිකම්මිකයෙක් වෙන හැටි දන්නවනම් මං කියන මගේ යුතුයකම ඉවරයි. කවුරු හරි හිතනවා නම් දැන් මේකෙන් පස්සේ දිගින් දිගටම දිගින් යන කම්බයක් වගේ එකක් අහුවේ ඒක දිගේ උඩට යන්න පුළුවන් කියලා එහෙම සතිපට්ඨානයක් නැහැ. සතිපට්ඨානේ කැඩි කැඩි හැදෙන එකක්. කැඩෙන කැඩෙන වාරේ ඉදිරියට යන තරම් යම් කිසි කෙනෙකුට ධෛර්යයක් පෞරුෂත්වයක් තියෙනවා නම් අන්න ඊයේ ගැම්ම දුන්නොත් හොඳට ඕම ඇති. ඒක නිසා ආධුනිකයෙක් ගැන ආධුනිකයෙකුට ආමන්ත්‍රණය කතා කරුවොත් නවා නවකෙක් අචිරපබ්බජිතා මේ ශාසනයට ඇවිල්ලා බොහොම වැඩි කල නැහැ. අද්දුනා ඉමස්මින් ධම්ම විනය. මේ ධර්මයේ දන්නේ නැහැ විනය දන්නේ නැහැ. ඒක වැඩිකල් මොරල් කෙනෙක් නෙවෙයි. හරිකන සතිපට්ඨාන නිවේශිතබ්බම් පතිත්තාසබ්බම් සමාදපේතබ්බම්. සතිපට්ඨානට ඇතුළු කරපන්. ඒක සමාදන් කරෝපන්. මේ පිළිටෝපන්. නැත්නම් ඒක ස්ථාපිත කරපන් කියන. ඉතින් එතකොට සතිපට්ඨානය කියන වචනේ අපි බරපතලයි, ගැඹීරයි, ආධ්‍යාත්මිකයි. ඒ නිසා මේ සතිපට්ඨානය කියන එකේ පසු කැලල පැත්තක තියලා සති කියන අකුරු දෙක විතරක් ගත්තොත්. මේ වචනය පාලියේ සති අපි සිංහලට සිහිය කියලා ගන්න තියෙනවා. නමුත් විවහාරගත සිහිය කියලා කියන්නේ මතකෙට. මට සිහිය නැති වුණා, මට ඒක සිහිපත් වුණා. ඒක නිසා මතකයට සම්බන්ධ කරලා අපි දැන් නිසා ඒකට කියනවා මේ අපේ විවහාර වශයෙන් සතිය 100 කියන වචෙන්ට අපේ සිංහල ඌරුවට අනුව සිහිපත් වීම සිහි නැතිවීම සිහි කැඳවීම සිහි එළවීම කියන තැනට අපි යොදාන තියෙන මතකයට බොහොම සමානයි. බස් හරුවච්චන් වහන්සේත් ඒකටත් අර්ථකථන දීලා තියෙනවා. හරුවච්චන්සේ සතිය නිර්වචනය කරනකොට චිර කතම්පි චිර භාසිතම්පි සාරිතා අනුස්සරිතා කියන වචනේ සතියට අර්ථකථන දීලා තියෙනවා. මොකද්ද? බොහෝ කලකට පෙර ඇසූ ලද්දදී බොහෝ කරකට පෙර දකින්න ලද්දේ මතකයේ තියෙනවා. සතිය තියෙන ලක්ෂණයක් තමයි හොඳට සිහියෙන් මුළු හදින්ම දෝතින් යම් වැඩක් කරා නම් ඒක අමතක වෙන්න තියෙන ඉඩ අඩුයි. වමතින් එක වැඩක් දකුණින් එක වැඩක් කරන්න ගියොත් දෙකම අමතක වෙනවා. එහෙම නැත්නම් ඔළුව වමට හරවලා තියෙද්දි කඳ දකුණට හරවලා තියෙද්දි වැඩ කරන්න ගියොත් අතපය තුවාල කර ගන්නවා සතිය නැති වෙනවා. ඒ නිසා සතියේ එක ගුණයක් තමයි සිංහල ඌරුවට ඇවිල්ලා තියෙන සිහි මතකේ. නමුත් ඒ වගේම තවත් අර්ථයක් තමයි සතිය වර්තමානයේට පිබිදීම වර්තමානට අවදි වීම වර්තමානයේට එළඹ සිටීම කියන එක. මේ වචන තුනම සිංහලයට අරුමයි. අවදි වෙනවා කියන කිව්වත් උගදෙනකොට තේරෙන්නේ නැහැ. එළඹ සිටිනවා කිව්වත් උගදෙනකොට තේරෙන්නේ නැහැ. පිබිදීම කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වහිතනයි විශ්වවිද්‍යාලේ ගිහිල්ලා දර්ශන විද්‍යාව ඉගෙන ගන්නකොට ඕකට කියලා. ඉතින් ඒ නිසා දවස් ගාණක් කියලා දෙන්න ඕනේ මේ වර්තමානට එළඹෙනවා කියන්නේ වර්තමානට පිබිදෙනවයි කියලා කියන්නේ වර්තමානයට අවදි වෙනවයි කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක අපේ තියෙන සිංහල ක්‍රමයේ හැටියට එහෙම නැත්නම් විවාහයේ හැටියට කියන්න වෙන්නේ අවදි වෙලා නැත්තම් එළඹිලා නැත්තම් පිබිදිලා නැත්තම් මොකද්ද කියන එක කිව්වොත් මෙන්න මේක තේරුම් ගන්න පුළුවන්. ඒ තරම්ම අපි වර්තමානයට අවදි නැහැ. ඒ තරම්ම අපි වර්තමානයට එළඹිලා නැහැ. ඒක නිසා වර්තමාන මොහොතේ එළඹ සිටීම විචතර කළ දෙන්න පුළුවන්. ඒක නැති පැත්ත, ඒක කැඩිච්ච පැත්ත, වැරදිච්ච පැත්ත විචතර කළ දීලා එහෙම නොවෙනවා නම් සතිය කියලා. ඒ නිසා උපමාන තුනක් දිගේ සතිය විස්තර කරන්න පුළුවන්. අතීතයේ හිත තියෙනවනම් අනාගතයේ හිත තියෙනවනම් සතිය නැහැ. අපි යම් තැනක අපි දැන් ඉන්නේ 1900 1000 2013 සැප්තැම්බර් මාසේ විසිත වෙන්නේ නැහනේ. විසිතලා හැන්දෑවේ අසවල් තප්පරේ. අන්න එතන නෑ අපි ඉන්නේ 2012 නම් 2011 නම් නැත්නම් ගෙදර නම් එන්නේ ඉස්සෙල්ලා මොහොතක් නම් කල්පනා කරන්නේ මෙතන ඉඳගෙන සතිය නෑ. නැත්නම් මෙතන ඉඳගෙන 2014 ගැන කතා කරනවා නම් සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ ගැන කතා කරනවා නම් සතිය නෑ. ඒ නිසා වර්තමානයේ නැති හිත අතීතයට නාගතයට හිත අපිට කියන්නේ සතිය නැති හිත කියලා. එහෙම නැගීම දැන් අපි ඉන්නේ නිස්සරණ වනේ මෙන්න මෙතන වාඩි වෙලා. මෙතන ඉඳගෙන ඉස්සරහින් ඉන්න කෙනා ගැන කල්පනා කරනවා කියන්නේ සතිය නැහැ. ඊතර ගැන කල්පනා කරනවා කියන්නේ සතිය නැහැ. උන්න නිසන්නෝනේ අරන්නේ කොහොමද කියලා හිත හිතා හිටවන සතිය නැහැ. මෙතනම තියෙනවා. ඒ වගේම මෙතන ඉන්නවා 50කටක් සෙනග. මම මෙතන වාඩි වෙලා ඉන්නකොට අර මනුස්සයා මන් දිහා බලනවත් දන්නෙත් නැහැ මම හරියට ඉන්නවත් දන්නෙත් නැහැ ඒ මනුස්සයා ඉන්න හැටි හොඳ නැහැ කියලා අනුන් ගැන හිතනවනම් ඒත් සතියේ. දැන් සතියේ ඉන්නවනම් මෙතන ඉන්න බව දාන්න. මේ දැන් ඉන්න බව දන්නවා මං ගැන දන්නවා. ඉතින් මේ පහුගිය ටිකේ රිට්‍රීට් තුනක විතර කීප දෙනෙක් මහුවා දැන් මම දැන් මෙතන ඉන්න බව දැනගන්නේ කොහොමද කියලා මගේ. ගොළු වෙනවා ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ. මම දැන් මෙතන එළඹිලා ඉන්න බව මොකෙන්ද දැනගන්නේ? පුළුවන් නම් රැට නිින්ද යනකොට කල්පනා කරලා මට හිත උත්තර කියන්න. යම් කිසි කෙනෙක් වර්තමානට එළඹිච්ච ගමන් ඒ බව දැනගන්න ඕනේ. ඒක පිරිසුදු කරලා කියන්නේ කොහොමද? අපිට ලෝකේ ඕනම කුණු හරපයක් කියන්න වචන තියෙනවා සත්‍ය විස්තර කරන්න වචන නැහැ. ඒ ධර්මතම සතිය ගැඹුරුයි. ඒ සරණතම සති ගම්බීරයි. ඒ නිසා ගොළු වෙනවා සතියට ගිය ගමන්. පචපච ගහන්නේ කචකච ගහන්නේ කචකච ගහන්නේම සතිය නැති වෙලාවට කියලා හිතාගන්න. කතා කරන හැම වෙලාවකම දැන් මාත් කතා කරනවා තමයි. ඒක නෙමෙයි සතිය කියන්නේ. සතිය ඉනකොට වර්තමානයේ එහෙම නැත්නම් මෙතන දැන් උදේකලාව විවේක වෙනවා විස්්‍රාම වෙනවා ඒක කතා කරන්න හිතෙනවා කියන්නම සතිය කැඩලා ඉන්නේ හැබැයි ඒකත් හොඳ ලකුණක් මේ මෙතනදී සතිය නැහැ කියලා දැනගන්න ඒක රාජ අපරාධයක්වත් අකුසලයක්වත් නෙවෙයි මේක සතිය නෙවෙයි මේක සතිය ආන්නේ විදිහට යම් කිසි කෙනෙකුට මේ දවස් 7-8 ඇතුළත ප්‍රශ්න අහලා හෝ බණ අහලා හෝ කමඨං සුද්ධ කළා හෝ ඉඳගෙන ඉඳලා භාවනා කළා හෝ සක්මන් කළා හෝ මම දැන් මෙතන මේ ආශ්වාස කරනවා මම දැන් මෙතන ප්‍රස්වාස කරන නැත්නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනিলা ආ මේක තමයි සත්‍ය කියලා තේරුම් ගත්තොත් අපි මුළු නිස්සන් වණීම දිනුවා. ඒ තරම්ම වටිනවා ඒක. ඒක දෙකක් තියෙනවා. සතිමත් වෙන්න ඕනේ සතිමත් බව දැනගන්න. සතිමත් වෙලා මේකද සතිය කියලා දන්නේ නැතුව 99ක් ඉන්නවා. ඒක පොඩි දෝෂයක් නෙවෙයි. සතියේ හිටියට සතිය බව දන්නේ. මොකද සතියට ගියාම මුස්පේන්තුයි. සතියට ගියාම පාළුයි. හරි කම්මැලි. හරි නීරසයි. ඒ නිසා සතියට ගිහිල්ලා ඒකට නැද්දකින් ඔබතන් කියාගෙන ඉන්න එක තමයි ඒක තමයි කාලකණ්ණී කියලා කියන්නේ. ඒක තමයි අසත්පුරුෂයි කියලා කියන්නේ. ඒක තමයි මෝඩයි කියලා කියන්නේ. ඒක තමයි මාහර බලවේ කියන්නේ. ඒක කෙලස් කියන්නේ. යම් කිසි කෙනෙක් සතියට ඇවිල්ලා මේක කම්මැලි වුණත්, නීරස වුණත්, මුස්පේන්තු වුණත්, කාලකන්ණි ගතියක් තිබුණත් කෙලස් නැහනේ. මේක මේ හුඟක් බනහල ඉගෙන ගත්ත දෙයන්නේ කියලා මේ සතිමත් මොහොත පහණක් පත්තු කරලා උඩක තියලා ගෝ ආලෝක වීදෙන් හදනවා වගේ පහනේ වටනකම ඉන්න උස් කරපතරන. ඔක බුසලකින් වහලා තිබ්බට පහනේ වටනකමක් නැහැ. ඒකේ සත්‍යමත් වෙන එක එකක් ඊට පස්සේ ඒක සතිය බව දන්න එක බුද්ධ වෙනවා වගේ ලොකු දෙයක්. ඉතින් ඒ නිසා මේ කමඨාන් සුද්ධ කරනට අවශ්‍යලා ගන්නවා ඒකේ නා සතියෙන් ඉන්න බව දන්නවද කියලා දැනගන්න. සතියෙන් ඉන්න එක එකක් සතියේ ඉන්න බව දන්න එක තව එකක්. මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය අපි විභාගෙට ලියන එක එකක් විභාගෙන් පාස් වෙච්ච බව දැනගන්න එක එකක්. මේ භාගෙන් ලියලා තක්මුක් වෙලා ඉන්නේ අතරමැද ඉන්න මිනිස්සු තක්මුක් වෙලා ඉන්නේ පාස් වෙයිද දන්නේ නැහැ පෙළ මොඩයා දන්නවා ෂුවර් ඇන් ෂොට් පයිල්මයි කියලා. ඌට ප්‍රශ්නයක් නැහැ. මොකද දක්ෂයා දන්න ඔය ඔච්චර විශේෂකට මම පාස්. මට දන්නේ ක්‍රෙඩිට් එකක්ද ඩික්ටින්ෂන් එකක්ද කියන එක දැනගන්න ඉතින් අතරමැද ඉන්න බර ගන්න පාස් වෙයිද පෙළ වෙයිද කියලා සරස්වති පූජාවල් දෙනවා ප්‍රශ්න පත්‍ර උත්තර බඳසතර ඈත ඉඳලා වඳිනවා নানা ප්‍රකාර විකාර කරනවා මොකද තමන්ට ෂුවර් නැති නිසා. අපේ ජනගහණයෙන් 100ට වැඩි කොටසක් බොහෝ විට සතියෙන් ඉන්නේ. නමුත් ඒක කාලකන්නිකමක්, මුස්පේන්තුවක්, පාළුවක්, නීරස ගතියක් විදිහට දකින්න. ඉතින් කොච්චර බන කියන්න වෙයිද මේ Taman නිතර අත්දකින්න සතිය නම්මුකාර උත්තම ශ්‍රේෂ්ඨ හුදේකලාවක්, විවේකයක්, පිනක්, සම්පත්තියක් කියලා තේරුම් කළද? ඉතින් ඒක විශාල පරතරයක්. ඒක නිසා මේ භාවනාවේදී අපි විවිධ ක්‍රමවලින් සීලානුගහිතෙන් සුතානුගහිතෙන් සාකච්ඡානුගහිතෙන් සමතනුගහිතෙන් විපස්සනානුගහිතෙන් تعلق කරන වතුරට සතියට තල්ලු කරලා එයාට ඒක අත්දකින්න ඇරලා එයාගෙන් භාෂාවෙන් අහගන්නවා දැන් දන්නවද තෙමිලා ඉන්නේ කියලා. දැන් දන්නවද වතුරේ ඉන්නේ කියලා. දක්මුක වෙන්න තු යාර කියන්න පුළුවන් නම් මම සතියේ තමයි දැන් ඉන්නේ. මම ආසසලා ආසස දාන්නෝ ප්‍රසසලා ප්‍රසාදේ දාන්නෝ වම තිනුට වම තිනවා කියලා දාන්නවා දකුණ තිනුට දකුණ කියලා කියන දාන්නවා මම අරක ඉඳගෙන ඉන්න බව දන්නවා මේක ඇවිදින බව දන්නත් මේ පුංචි ඒ වෙනස්කම් ටික හරියට සපේලා කියන්න පුළුවන් නම් එච්චරයි ඔයින් එහාට මොනම දෙයක්වත් අපි අපේක්ෂා කරන්නේ ඒ නිසා මම ආයෙත් අවධානය යොමු කරොත් මූලික උපදේශ පන්තියේ ඒකෙදී අපි විස්තර කරලා දෙන්න උත්සාහ කරනවා මේ සතිය වඩින නවා අචිරපබ්බජිතා අද්දුනා ීමස්මින් ධම්ම විනය කියන නවකයාට අලුතෙන් මේ වැඩේට බැවු මිනිහට ධර්ම විනය දන්නේ නැති කෙනාට සතිය පිහිටි වෙන බුදුහාමුදුරෝ ක්‍රම තුනක් පෙන්නලා දීලා ආධුනිකයාට ඒක ඉස්සල්ලාම පෙන්වන්නේ අරඤ්‍යගතව රුක්ඛ මූලගතව ශුඤ්ඤාගාරගතව නිශීදති පල්ලංකම් ආභුජිත්වා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතෝව අස්සසති සතෝ පස්සසති අපිට උසාමින් වහන්සේ මේකට උගාවක් වෙලා අරගෙන කියනවා යෝගාවචරයක් මේ සතිය කියන මංගල කාරණාවට ඇතුල් කරන්න. ඒ මකරතොරණින් ඇතුළට ගන්න බුදුන්සේ විශාල විස්තරයක් දෙනවා. බොහොම ගැඹීර විස්තරයක් දෙනවා. බාහිර පරිසරය සහ අභ්‍යන්තර පරිසරය. හරි ගස්සලා තමයි මේ සතිය දෙන්නේ මොකද ඒක උදාර විදියට පෙන්ලා දෙන්න ඕන නිසා. ඒ නිසා ඒකට බාහිර පරිසරයකින් ඔබ ආරණ්‍යයකට ගත වෙයන් ගහක් මුලට ඵලයක් නැත්නම් ශූන්‍යාකාරයට ඵලයක්. මේ කියන්නේ කාමයෙන් වෙන්වෙන් කියන එකයි. කාමයේ කියලා කියන්නේ විවිධ රස, විවිධ වර්ණ, විවිධ ගන්ධ, විවිධ පහස, විවිධ දර්ශන දිගේ හිත මෙහෙවන එක ඒක පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ පිළිවෙක් වගේ. ඒ වෙනුවට මේ ඔක්කොමලා සුදු ඇඳගෙන ඔක්කොමලා පොලිමේ ගිහිල්ලා එක බත් ඇලිය බත් ටිකක් කාලා එක විදියට බිම පැදුරේ බුදියාගෙන මේ ආරණ්‍යයේ ඉන්නකොට මොකද්ද ආධ්‍යාත්මික දෙයක් තියෙනවා. ඉතින් කෙනෙකුට අහන්න බුණා ඕ සතිය පිටන්න ඕක ඕනෙමද කියලා. ඉතින් පටන් ගන්නකොට අපිට මේම තොইলে ටිකක් කරන්න වෙනවා මේ දුම් ටිකක් ගහන්න වෙනවා පහම් පැටක් පත්තු කරන්න වෙනවා පිළිත් ටිකක් කියන්නේ නා මේක සිද්ධියක් ඇති කරගන්න. ඒ නිසා ධර්මඥානන්දේ අරඤ්‍යගත ලුක්ක මූල ශුන්‍යාකාර தත්වයට ලොකු තනක් දීලා තියෙනවා. දැන් මේ අරණ්‍යයට ආව හැම කෙනෙක්ම දන්නවනේ එතෙන් එන්න ගත්ත ප්‍රයත්නයක මහාන්තත්කම කොච්චර අමාරුවෙන් අපි සැලසුම් කරලාද මේ වගේ දැනකට එන්නේ. කොච්චර සැලසුම් කළා අපි ගියේ හැමතැනම එහෙම හරියන්නේ නැහැ. හරි ගිය තැනක් අපිට අහුවෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම විශාල වේදමකින් විශාල සංවිධානකින් විශාල කාලයක් යොදවලා කරපු පිනක ප්‍රතිඵලයක්. මේක සතිය වඩන්නයි මේ තියෙන වෙන පෙන්කෙලින්නවක්වත් වෙන දේවල් වලට නෙවෙයි. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ මේ අරන් ඉන්න හැම වෙලාවකම අරන් නියද මොන්නම්ම දෙයකින්වත් බාධා කරන්නේ. අරණ්‍ය කියලා කියන්නේ නිස්සද්ද තැන. මේක මොන හද්දයක් කරන්නේ? අරණ්‍ය කැළඹෙනවා. කැළඹිච්ච මනුස්සයර සංසාරේ කැළඹෙන්නේ නැතුව ඉන්න හම්බ වෙන්නේ. ඒ නිසා මොනවා හරි වැඩක් කරනකොට හොඳට බලන්න තමන්ගෙන් කොච්චර ශබ්ද නිකුත් වෙනවද කියලා. මොකද අපි කරන්නේට ආයෙ අමාරුවෙන් ශබ්ද ඉල්ලගන්න. ඒ නිසා දඟලනකොට කරනකොට ශබ්ද නැතුව ගහක් මුල වාඩිලා ශුන්‍යාකාරක ඉඳගෙන නිශීදති පල්ලංකා. අපිට ඉරියව් හතරක් තියෙනවානේ. සරුවචනංශයේ රූපය අපි ඉස්සරහින් තියාගෙන ඔන්න වැඩේ පටන් ගන්නකොට ශරීරයේ තිබිය යුතු ක්‍රම. ඉතින් මේක උඟ දෙනකොට බැරි හින්දා කොටින්ම අයින් වෙනවා අපිට බද්ද පරියන්ක ගහන්න බෑනේ, පద్මාසනේ බෑනේ, අපිට වීරාසනේ බෑනේ, අපිට සුඛාසනේ බෑනේ කියලා අර බුදු පිළිමේ පෙන්නකොටම දාලිදා. ඇයි හැට පිටලා හොට බිම එන්නනේ ඉන්නේ භාවනා කරන්න. පුළුවන් මිනිස්සු ඉන්නේ නෑනේ. අයියා හති තියෙන කවුරක්වත් එන්නේ නෑ භාවනා කරන්න. එන්නේ ඉතින් අර ටෝච් එකකින් යන්න බැරි වෙච්ච කට්ටිය, ගෙවල් වල කරන්න දෙයක් නැති කට්ටිය, වාහලේ තෙමෙන කට්ටිය එනවා. ඇවිල්ලා කිව්වොත් මේ විදිහට වාඩි වෙයන් කියලා ඊයින් দাঁඩි දාන. ඒ නිසා මෙව්වා නැතුව බැරි දේවල් නෙමෙයි. තිබුණොත් හොඳ දේවල් කියලා බාර ගන්න. අද භාවනා මධ්‍යස්ථානට ගියාම ඔක්කොම ලෝකේ තියෙන ආසන જાති තියෙනවා. ලෝකේ තියෙන කුෂන් જાති ඔක්කොම තියෙන භාවනා මධ්‍යස්ථානවල. හිටගෙන භාවනා කරන ඉඳගෙන භාවනා ඔක්කොම දින කොයි එකෙන් හරි පහසුවට වාඩි වෙන්න කියන්නේ ඉරියව්ව වෙහෙසකින් තොරව පවත්වන්න පුළුවන්කමයි මේකේ තියෙන්නේ. පටල කළා තිබ්බට පස්සේ හේම බබා දොයියා ගත්තා වගේ ඉන්නවනම් එච්චරයි ඉරියව්. ඉඳගත්තර පස්සේ ඒක හැඩේ උඹහක හැඩේ තියෙන්නේ. ඒක හැඩේ චෛත්‍යක හැඩේ තියෙන්නේ. ඒක හැඩේ පිරමීඩයක හැඩේ තියෙන්නේ. මේවා තමයි ලෝකේ පෙරලන්න බැරි උපකරණ. අපි ඇඟ හදා ගන්නවා ඒ වගේ චෛත්‍යයක් වාගේ උභහක් වාගේ පිරමීඩයක් වාගේ ඒකල බලනවා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව බාහිර පරිසරයේ තියෙනවා කැලි ගහක් මුල නැත්නම් ශුන්‍යයි ඊට පස්සේ ඇඟ ඇතුලෙන් බලනවා මම මේක ඉඳගෙන ඉන්නකොට මේ ලබාගත්ත මේ උත්තරම චිත්තක්ෂණය අරණ්‍ය ගත වෙලා රුක්ක මුල ගත වෙලා ශුන්‍යාකාර ගත වෙලා ඇඟ ඉස්සෝදානාල පිරිසුදු කරලා සුදු ඇඳපක් අරගෙන සිල් අරගෙන අවිල්ල වාඩි වුණාට පස්සේ මෙච්චර මේ උත්තරම ලබාගත්ත මේ චිත්තක්ෂණයේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට සතියට එළඹීමට සතියට අවදි වීමට විවෘත වීමට පුළුවන්කමක් තියෙනවා කියන්නේ. අපි හිතුවොත් යම් කිසි කෙනෙකුට ඒ එහිත අලුත් වීම නිසා මේ ඉන්න ඉරියව් විඳගෙන මේ ඉරියව් හොඳ සමබරයි. මේ ඉරියව් හොඳ ලිහිච්ඡ ස්වරූපෙන් තියෙනවා. මම වර්තමානයේ මේ මොහොතේ ඉන්න කියලා මම හුඟව වෙලාට කියනවා මේක නිවනම කියලා බාර ගන්න. වාඩි වෙලා ඉන්න චිත්තක්ෂණයේ හිත විස්රාම වෙනවනම් හිතනවනම් මේ අරණ්‍ය ගත වෙලයි මම මේ වාඩි වෙලා ඉන්නේ. සිල් අරගෙනයි මම මේ වාඩි වෙලා ඉන්නේ. මම පිරිසුදු වෙලයි වාඩි වෙලා ඉන්නේ. මං වටේ ඉන්නේ සිල්ලන්ත ඇත්තෝ. ඉතින් මේ චිත්තක්ෂණේ මට දිගටම ඉන්න පුළුවන් නම් තමයි එළඹෙන්න පුළුවන්. මේකට අවදි වෙන්න පුළුවන්. මේකට බැස ගන්න පුළුවන් නම් ඒ කියන්නේ හොඳටම පේනවා මේ ජීවිතය ඇතුළතදීම භාවනා ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත මම කියනවා යම් මේකේ යම් කෙනෙකුට මේ ඉඳගෙන පట్టල වෙලා සැහැල්ලු වෙලා මේ මම දැන් මෙතන ඉන්නවා කියලා හිත වර්තමානට ගන්න වෙන චිත්තක්ෂණයකටවත් හිමචල භාවනා හරියන්නේ නැහැ. අභෞවිය කෙනෙක්. එක්ක මානසික අසහනයක් නැත්නම් කායික රෝගයක්. එයාට භාවනා හරියන්නේ නැහැ. ඒ නිසා මෙතනින්ම ගියකි මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් දෙයක්. යම් චිත්තක්ෂණයක Tamanට මේ වාඩි වෙලා ඉන්න වෙලාවේදී අම්මගේ ඔඩොක්කට කියන පොඩි කාටේ අම්මගේ ඔඩොක්කේ ඉන්නේ තියෙන සනීපේ දැනෙන්නේ නැත්නම් පැලැස්සට ගිය හාවට Tamanගේ අරසාව තේරෙන්නේ නැත්නම් ඒ වගේ යම් කිසි කෙනෙක් මේ ඉන්න ඉරියව්වේ කටුකොලක දැම්මා වගේ කරු කුරුසෙට තියලා එන ගැහුවා වගේ දඬු කඳේ ගැහුවා වගේ වැටෙනවනම් ඒ මනසට කදාකත් ඉතේ සාන්තියක් වෙන්නේ නැහැ. ඒ මනසට Taman ගියකට මෛත්‍රී කරන්න තේරෙන්නේ නැහැ. වර්තමාන මොහොතේ එළඹෙන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක මොකද්දෝ හීනයක් නෝ. නිසා වාඩි වෙන්න පටලව. කොතනද ගමන්නේ? දුවට පටලව වල පටලවලට හිත දාන්න. සහැල්ලු වල සහැල්ලුකමට හිත දාන්න. සමබර වල සමබරකමට හිත දාන්න. ලිහිච්ච ස්වරූපේ වල ලිහිච්ච බවට හිත දාන්න එක චිත්තක්ෂණය මං ඉල්ලන්නේ මේක පැයක් එක දිගට විනාඩි 5කින් මොකක්වත් ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න ඒකයි එහෙම නැතුව ඉන්න වෙලාවේ අතර වෙනස. අසත්‍යයෙන් ඉන්න වෙලාවයි සත්‍යයෙන් ඉන්න වෙලාව කතා කරන්න පුළුවන් නම් එච්චර. ඒ ඒ ටික දන්නවනම් උලේ හිටියත්, පිලේ හිටියත්, ඉඳගෙන හිටියත්, හිටගෙන හිටියත්, අරණ්‍යයෙන් පිට ගියත් කොහෙ ගියත් මේ අරණ්‍යයේදී ගත්ත මේ අත්දැකීමම තමයි අපි හැමදාම අරගෙන යන්නේ. ඒ නිසා හොඳට මේ දවස් 10ෙම කමන්නේ. එක දවසක හරි හොඳට කය සීතල කරන ආධ්‍යාත්මික බාහිර වස්තු පිරිසිදු කරනවා කියලා කියන්නේ. මේකට වස්තු වත්තු විෂද ක්‍රියා කියලා කියන්නේ. වත්තු විෂද ක්‍රියා කියන්නේ හොඳට පිරිසුදු කරනවා තමන් ඉන්න ඉඩම සුද්ධ කරගන්න. කය හොඳට සීතල කරගන්න. සුදු ඇඳුමක් අඳගෙන හොඳට පටලවන දවසේ හොඳම වෙලාව. වාඩිලා බලන්න මම දැන් මෙතන විවේකීව විස්රාමිකව පිළිච්ච ගතිය මට වාඩිලා ඉන්න පුළුවන් කියලා. ඒක තමයි අපි මේ ජීවිතයේ එකම ජීවත් වෙන චිත්තක්ෂණය. අනික හැම චිත්තක්ෂණෙම කඹරනවා. අනිත් හැම චිත්තක්ෂණයක වදකාගාරයක්. අනිත් හැම චිත්තක්ෂණයක අපි හීනයක්. ජීවත් වෙන්න උත්සාහ කිරීමක් විතරයි ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ තාම දුර්ලභ බුද්ධෝත්පාද කාලේ අපිට වැටහෙන්නේ චිත්තක්ෂණයක් සතියේ ඉන්න මේ සති මාත්‍රාව තුළ විතරයි. අපි ඒකට ක්ෂණ සම්පත්තිය කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. අපි මිනිස්සෙක් පිච්චි බව තිරසනෝට කවදාකවත් මුළු ජීවිතේ පුරා මේක ලැබෙන්නේ නැහැ බයෙන් ජීවත් වෙන්නේ. පොඩි එකා හැම වෙලාවෙම ලොකු එකා හක්කේ තමයි මැරෙන්නේ. නිසා කොයි වෙලාවෙ මොන විදියට මැරෙද කියන්නේ නිසා කවදාකවත් ඔය වඳුරාගේ නිින්ද දිහා බලන්න රිලවුන්ගේ ඌ අත්තක් උඩට වෙලා ඔහේ උලක් උඩ වගේ ඉඳගෙන කිරණ ආය නැගිටින බනවා කිරණ නැගිටිනකොට සැපසේ නිින්දක් නිදා ගන්න බෑ. කොයි වෙලාවෙ මොන කරදරයක් වෙයිද නැහැ. ඒ නිසා manussාත්ම භාවයලත් මිනිස්සයා ඒ පරිසරය ඔක්කොම හදාගෙන වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. ඒක තමයි manussක්ම කියන එක. ඒකේ මට අඟපසංග වල අඩුපාඩුවක් නැහැ. ඇහැ තියෙන්න ඕන තැන ඇහැ තියෙනවා. කන තියෙන්න ඕන තැන කන තියෙනවා. නාසය තියෙන්න ඕන තැන නාසය තියෙනවා. දිවකය ඔක්කොම තියෙන නිසා ඒ බව ලක්ෂ කෝටි ගාණක් මන්දබුද්ධික මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ලක්ෂ කෝටි ගාණක් මූලික උපාංග නැතුව පෙළෙන පිරිස ඉන්නවා. ඒ මොනවත් නැතුව යම් කිසි ප්‍රමාණ තියෙනවා මට මනුස්සකම හම්බුනේ පිරිච්ච මනුස්සකමක් තියෙන්නේ. මම මේ පිරිච්ච මනුස්සකමේ වාඩි වෙලා මං ගැන විතරමයි. මේ මොහොත ගැන විතරමයි. මෙතන විතරයි කල්පනා කරනකොට ඒකට කියන පිරිච්ච ගතිය කියලා. ඒකට කියන්නේ සාසනික සම්පත්තිය. මේක බුද්ධින කියන ක්ෂණ සම්පත්තිය. ඒකල හිතන හිතන්න ඕනේ මේ ක්ෂණ සම්පත්තියද කවදාකවත් කල්පයක් හිටියත් බණනාපු කෙනා යන්නේ නැහැ. ඒක බුදුහාමුදුරෝ සහතික කරලා තියෙනවා ස්වයන් සිද්ධව කිසි කෙනෙකුට මෙතනයි නිවන තියෙන කියලා හිතෙන්නේ නැහැ. ඒක බණහපු කෙනාට විතරයි හම්බෙන්නේ තියෙනවා ධර්ම ශ්‍රවණ සම්පත්තිය තියෙනවා. ඒ වගේම තියෙන හොඳට කල්යනකොට තේරෙයි සමහර මුළු ජීවිතයේ තියෙන සියලු සපත හැරලා ඒකට ගත කරලා ජීවිතේ ජීවත් කරනවා. අන්නේ විනා කල්යාණ මිත්‍රයි කියලා කියනවා. කල්යාණ මිත්‍රව හම්බ වෙන්නේ මේ චිත්තක්ෂණේ දන්න මිනිහෙකුට විතරයි. මේ චිත්තක්ෂණේ දන්නේ නැති කාටවත් ඒ වගේ තවත් ජීවත් වෙන කෙනෙක් අඳුරන්න බෑ. එයාට පේන්නේ එයා මිනිහා කාලකන්ණියෙක් වගේ. බුබ්බඩෙක් වගේ. නිකන් මේ නිකන් නිකන් ඉන්නකොට බිම ඉඳගෙන ඉන්න මිනිහෙක් විචිතරම් පේන. තමන් කවදා හරි චිත්තක්ෂණ උපයපු දවසේ පේනවා. අනේ මේ මනුස්සයා මේ විදිහට වර්තමානයේ හිත පවත්වන්නේ කොච්චර බනහන්නද? කොච්චර ගුණයක් ඇද්ද කියලා තමන් අත්දකපු දවසේ පේනවා තව කෙනෙක් කරන උත්සාහය. ඉතින් මේක සඳහා කරන ප්‍රයත්නය තමයි පැවිදි වෙනවා කියන්නේ. දැන් නම් පැවිදි වෙනවා කියන්නේ තට්ටේ ගන්න එකටයි යුරෝප් පොරොන් එකටයි. බුදුජානනාංශේ පස්සක මහන්ට කතා කරේ බික්ඛු කියලා. සම්පචක්කපවත්තන සූත්‍රයේ බික්ඛවේ කියලා තමයි කතා කරන්නේ. එක්කෙනෙක්වත් අට්ටේ කාලේ හිටියෙත් නැහැ. එක්කෙනෙක්වත් ওই විදිහට ඔය දියුර ඇඳලා හිටියෙත් නැහැ. එහෙනම් ඒගොල්ල සංසාර බය දැකලා තිබුණා සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන මේ හැම කෙනෙක්ම භික්ෂු තමයි. ඒ තමයි පබ්බචිතයි කියන්නේ. ඉතින් මේ හයම කම් වෙච්ච බව අත්දකින්නවනම් කෙනෙක් වර්තමාන මොහොතේ අත්දකින්නවනම් කෙනෙක් ඒක නඩ තේරේ බුදුහාමුදුරු ඉස්සරහා ඉඳගෙන ඉන්නවා. ධර්මේ පූර්ණ ආරක්ෂාව තියෙනවා. මේක තමයි සංඝයා කියන්නේ. මේකයි සීලය. ඉතින් ඒක කරන්න මොනවද අඩු? එහෙනම් මේකට මම චතුරාර්යක භාවනා කරන්න ඕනද? මේකට මම අර සුදුසුකම් ඕනද මේ සුදුසුකම් ඕනද කියන කිසි කෙනෙකුට කවදාවත් හිතේ පිරිච්ච ගතියක් එන්නේ නැහැ. එයාට හම්බ වෙච්ච වර්තමාන මොහොතට කොනහන. බුදුජානක කියන්නේ නවක උණයි කියලා ගණන් ගන්න එපා. අබෞද්ධ උණයි කියලා ගණන් ගන්න එපා. මුණ ආගමේ ඉපදුනත් මේ මනසට වර්තමානට එළඹෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ මනසට ඒක කියලා දීපන් කියන්නේ. මේ ඔක්කොගෙම ඇහුවොත් කියාගන්න බැරි වෙනම කතාවක්. මේ වර්තමාන මොහොතේ ඉන්නකොට දැනෙන්නේ මේකයි කියලා. නිකන් දාර්ශනික පැත්තෙන් ගෑනු කෙනෙකුට වර්තමාන මොහොත දැනෙන හැටි පිටිම කෙනෙකුට වර්තමාන මොහොත දැනෙන හැටි කිසි වෙනසක් නැහැ. අබෞද්ධයෙකුට වර්තමාන මොහොත දැනෙන හැටි බෞද්ධයාට වර්තමාන මොහොත දැනෙන හැටි අතර කිසිම වෙනසක් නැහැ. පැවිදි වෙච්ච කෙනාට වර්තමාන මොහොත දැනෙන්න ඇති නොපැවිදි වෙච්ච කෙනාට වර්තමාන මොහොත දැනෙන්න කිසි වෙනසක් නැහැ. මේ වර්තමාන මොහොත දන්නේ නැති තාක් තමයි අපි එක්කනා බෙදාගෙන රණ්ඩු කරගෙන තෝතෝ වරපල කියන්නේ. චිත්තක්ෂණයකට හෝ සතියේ පෙළඹිලා ඒකේ සම්පatti කරගතිය දැක්කනම් එයාට තේරෙනවා බුදුහාමුදුරෝ ඕකක් දැක්කත් ඔච්චරයි දේවදත්ත ඕකක් දැක්කත් එච්චරයි මම අත් දැක්කත් එච්චරයි ඕක ඉන්දියාවයි ලංකාවයි කියලා 1959ද 2006ද කියලා කාලය අනුව හෝ දේශය අනුව වර්තමාන මොහොතේ ಜಾති ආගම් බෙහෙද මුකුත් නැහැ. මේ නිසාම වර්තමාන මොහොත හරි පාළුයි. වර්තමාන මොහොත හරි මුස්පීතුයි. වර්තමාන මොහොත හරි කම්මැලි. වර්තමාන හරි නීරසයි. වර්තමාන මොහොත ඒකාකාරී ගතියක් තියෙනවා. කිසි දවසක අත්දකපු නැති එකක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ අත්දකලා තුරුණදකින් පිකිකිව් කියප එකක් ගැන. ඒ දුක් නොදුකින් කියපු එකට ගරු කරන හැටි විතරයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඒ නිසා මේ කවදාකවත් දන්නේ නැති විශේෂයක තන ගන්න යන්න හදනව නෙවෙයි. මම මේ ක්‍රමවේදයක් කියනවා. වර්තමානයේ තිබ්බ ගමන් තිබ්බ උඩ වර්තමානයේ හිත පිහිටවපු ගමන් දුනාංශයේ කුඩ අල්පෝල් කිඩියක් තිබ්බා වගේ ඩොක් ගාලා වැටෙනවා. ඉතින් එතකොට හිතනවා නිය කවදානම් අස්සේ කුඩ අල්පෝල් කිඩියක් තියන්න පුළුවන් කියලා. උස්සල උස්සල තියන්නේ උළු පුළුවන් වෙලාවක සරසර ධ්‍යාන නවකෙක් වගේ අචිර පබ්බචිතෙක් වගේ අද්දුනා ඉමස්මින් ධම්ම විනේන ධම්ම විනය කියන මම සාසනේ දන්නේ මම ළඟදී ආවේ වැරදුනට කමන්නේ මම ආයෙ අරන් තිනවා වර්තමාන ආයෙ අරන් තිනවා වර්තමාන ඕම කරගෙන කරගෙන කරගෙන යනකොට තමන්න තීරේ දුවන ආශ්‍රයවකට පොහුල හිටිනවා මොනම තාලිකන් තර්කයට අල්ලන්න බෑ අන්න හිතපු දාසේ තේරෙන පටන් අර ගන්නවා මේක කොයි කෙනා කොයි පැත්තෙන් රස විඳත් මේකේ විමුක්ති රසය විතරයි තියෙන්නේ. සර්වත්‍යංශේ සඳහන් කරනවා මෝහඳු කරදිය වලල්ල ගත්තොත් ලෝකේ විශාල දෙයක්. කොයි තැනකින් මෝද නැගිල්ල ගහලා රස බලුවත් එකම ලෝණ රසය විතරයි ලුණු රසය විතරයි. ඒකේ තමයි ඕනම චිත්තක්ෂණයක කනගාටු වෙලාවක සතුටු වෙලාවක ආශ්‍රව ප්‍රසවාස කරන වෙලාවක සක්මන් කරන වෙලාවක පිම්බි වැගින බලන වෙලාවක අත දිගාරන වෙලාවක අත නමන වෙලාවක ඉස්සරහට යන වෙලාවක පස්සට යන වෙලාවක මේ මම දැන් මෙතන කියන එක අද වින්දානම් ඒකේ තියෙන විමුක්ති රසය විතරයි. ඥාන රසයක්වත්, පිරිමි රසයක්වත්, පැවිදි රසයක්වත්, උපවිදි රසයක්වත්, බෞද්ධ රසයක්වත්, අබෞද්ධ රසයක්වත් මොන විදියෙන්වත් ඔකට හේතු කරන්න බෑ. මේ නිසාම මේක එකකාරයි. මේ නිසා මේක සිද්ධි බහුල නෑ. මේ නිසා මේක අයිතිවාසිකමක් කාටවත් කියන්න බෑ. කාටවත් කායිමත් හොරකම් කරන්න බෑ. කාටවත් කාටවත් දෙන්නත් බෑ. කාටවත් කියන්න බෑ මේ සතියට උඹට යන්න දෙන්නේ නැහැ කියලා තහංචි දාන්නත් බෑ. ඒ නිසා මේ සතිය කාගවත් අධිකාරියට යට නැහැ. මේක බුදුහාමුදුරු හොයාගත් එකක් නෙවෙයි. බුදුජානක මේක ඔසවල උඩ තිබ්බ එක විතරයි කරේ. ඒ ඥානපෝණික ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා මේ තරම් මේ කවුරුත් දන්න මේ සතිය මේ විදිහට ඔසවා තබලා ඒකට නිසි තැන දෙන්න පාරමිතා පුරලා දස පෙරම්බත දම්පුරලා බුද්ධ වෙන්න ඕනයි හැම කෙනෙක් ගාම තියෙන මේ සතිය පැත්තකට දාලා කොන් කරලා කුල්ලෙන් වහලා තිබ්බොත් කාලකන්ණි. ඒක ඉස්කල්ලා පහනක් උඩ පහනක් වගේ කණුවක් උඩ තියලා එනත්තම් ධාතු කණුවක් උඩ තිබ්බ මේ පලිඟුවක් වගේ නෑ. මේ විල්ලුතු කුඩයක් පැකට තිබ්බ ධාතු කණුවක් වගේ ධාතුන් වහන්සේ නමක් වගේ මේ සතිය උස්සන්න උස්සන්න උස්සන්න මිනිස්සු ඇදී වෙනවා. උස්සන් උස්සන් උස්සන් සත්පුරුෂ වෙනවා. ඒක පහත් කරන්න කරන්න කරන්න අසත්පුරුෂ වෙනවා. ඒ නිසා මේ දවස් 10 තුස කරන්න හදන්නේ මේ අත්දකින්න පුළුවන් මේ වර්තමාන චිත්තක්ෂණය පුළුවන් තරම් හැකි හැකි වෙලාවල. ඔසවලා තියෙනවා. ඔසවලා තියෙනවා. ඒක ලේතන වැරදුනට කමන්නේ මම නවකයි. වැරදුනට කමන්නේ මම ධම්ම විනය දන්නේ නැහැ. වැරදුනට කමන්නේ බුදුජානක කියලා තියෙනවා කරන්නයි කියලා. අන්නේ විදියට බින්දුවට බහැලා පොළොවට බහැලා මේ සතිපට්ඨානෙ වඩන්න ගත්තොත් ඒක නඩ තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කල මොනවද දිනු කරපු දක්ෂතා මොනවද අපි ළඟ තියෙන ශිල්පීය ඥාන ඒ එකකින්වත් මේකට වැඩන්නේ ඒ ඇත්තම කියනවා ශිල්පීය ඥාන නොහොරට හිටින් මොන දක්ෂකම තිබුණත් ඒ බිඳුවට එන්න අමාරුයි දක්ෂකම් වැඩි වෙන්න වැඩි වෙන්න එන්න අමාරුයි ඒක නිසා සෝපාකට කිසි ප්‍රශ්නයක් උනේ නැහැ අසුචි ගඳක් තියාගෙන ඉති බුදුහාම කිව්වා සතිය පිටවන්න කියලා අසුචි ගඳ බිම තිබ්බ සතිය පිටේව හිටියා. පටාචාරා ආවේ මේ වගේ දැනකට හෙළුවෙන්නේ. නංගි සතිය පිටපන් කිව්වා පිටේ ගියා. යට නැති වෙන්න දෙයක් තිබුණෙත් නැහැ. ආඩම්බර වෙන්න දෙයක් තිබුණෙත් නැහැ. අඟුලි මාඩ කතා කරනවා මම නතරුණා ඔබත් නතර වෙන්නේ කිව්වා නතරුණා. ඒක නිසා අපිව හිතාන ඉන්න පහසුකම්තා හැකියාවල් නෙවෙයි සතියට බලපාන සතියේ සම්පූර්ණ අලුත් එහෙම නැත්නම් කියනවා රැඩිකල් වාදී එහෙම නැත්නම් විප්ලවීය ආකල්පයක් දීපු ගමන් අපි ඔක්කොටම මම හිතන්නේ මගේ වචනේ දෝෂ ඇති නමුත් මම නැවත මතකන ඔක්කොටම සතිය පිටවන්න සමාන හැකියාවක් තියෙනවා නමුත් අපි හිතනවා අරයා හොඳයි මම හොඳ නැහැ අරයා මේක තියෙනවා අරයාට මේක තියෙනවා කියලා අපි නැති බැරිකම් කතා කරන්න ගත්තොත් ඒක නෙමෙයි සතිය කියන්නේ. සතිය ඇති කරන කෙනාට බුදුරජාණන් වහන්සේ කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරනවා කරණීයං අත්ථ කුසලේන යං තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ මහණි යම් මේ ශාන්ත පදයකට පත්වීමට අර්ථ කුසලයේ පිණිස යමක් කරන කෙනා ඉස්සල්ලාම හැකි සංඥාව පහළ කර ගන්න හැකි සංඥා නැති මනසට කවදාකවත් මේ ගමන යන්න බෑ. ඊළඟ සතියේ තියෙනවා මට තියෙන ඉස්මතු කරගන්න එකයි මට පුළු පුළුවන් වෙලා ඔප්නම් වගන්න එකයි පුළු පුළුවන් වෙලා ඒක පදිංචි කරව ගන්න එකයි පුළු පුළුවන් වෙලා ඒක ඇතුළට ගන්න එකයි පුළු පුළුවන් වෙලා පట్టල කරගන්න එකයි කියලා මේක මේකයි සතිය කියන්නේ කියලා නිර්වචනය කරන උත්සාහ ගන්න ගත්තොත් පර්යංකයේ විතරක්ම නෙවෙයි සතිය පිහිටන්නේ නමුත් පටන් ගන්න කියනවා පරියන්ක. ඉඳගෙන මම මෙතන ඉන්න බව දන්නවා. එහෙම වරක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් එහෙම කරනකොට කරනකොට ඒ ඉඳපු ගමන් තේරෙන පටන් ගන්නවා දැන් හිත ඇතුළට ආවයි කිය. නන්නතර වෙන හිත, රූප බලන හිත, සද්ධාහන හිත, ගන්ධ රස පහදන හිත නන්නතර බාහිරේ. දැන් ඇතුළට ආවයි කියලා දැනගත්තාම ඒක හරියට මේ කූඩු කුරුල්ලෙක් හදන කූඩුවට දැම්මා වගේ කුරුල්ලගේ අර කෝඩු ගති වලට දඟලන කූඩුව කඩාන යනවා. කැලේ හිටිය කුළුමී හරක කියලා ගමේ බැඳගත්තා වගේ හරියට කෝඩු ගති පානවා. ඉතින් ආයෙ හිර කරගෙන යන්න ඉන්න එපා. උඹ ඵලයන් ආයෙ වරේ. ආයෙ ඵලයන් ආයෙ වරේ ගෝම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එනේන ගාණියාගේ පිට අත ගාලා ඔළුව අත ගාලා හොඳයි පුතා කිය කිය නිවාස නිවේෂණය කරනවා කියලා කියන්නේ ඒකයි. ඊට එන වෙලාවේදී බනින්න එපා. උනතරවක් කරන්න එපා. ආයෙ ගෙට ගන්න. ඒතල පතිත්තහව කියලා කියන්නේ එයාට ඇතිරිල්ලක් දාලා වාඩි වෙන්න කියන්නේ. පණිකමක් ළඟ තියලා එල්ලතරු උනත් ඇදිලා මොනවද උඹට අවශ්‍ය කරන්නේ කියලා එයාට උපස්ථාන කරන්න. එයා අවදි වෙන්න. මේ ඉඳන් තමයි මම බලහින්න කියලා සාතර වෙන්න. එතකොට එයා ඇතුළට එන්න බලනවා. ඇතුළේල පට්ටල වෙනකොට මේක ඇතුළේ බලවේග යන්ත්‍රාගාරික වගේ මොනවදෝ වැඩ වගේක් කරනවා. ඇතුළට ගිහිල්ලා බැලුවාම ඒකට කියන්න තියෙන්නේ මේ බලවේග පේශ කර්ම ශාලාවල් තියෙනවා. ඒක ඇතුළට ගියාම කතා කරුවට ඇහෙන්නේ හැම යන්ත්‍රෙම දඩ දඩ දඩ දඩ දඩ ගාලා ගහනවා. එහෙම නැත්නම් ජල විදුලි බලාගාරයක් ඇතුළට ගියාම ඒ කැරකෙන වේගය දැක්කහම ඒක විශාල ජවයක් ඇති කරනවා ජලයේ කැරකිලා. ඒ වගේ මේ ඇතුළට ගිහිල්ලා බැලුවාම මේක ඇතුළේ බර වැඩ වගේක් යනවා. මේක බය කරන සුළුයි. අදාහ ගන්න බැරි තරම් මේ නිසයි අපි මේ බාහිර කුණුහරක් බල බල ඉන්නේ. මේ ඇතුලේ තියෙන දේ දකින්න අකමැති නිසායි ඒ නිසා අපිට උත්සාහ කරන්න වෙනවා ඇතුලට ආපු බව එකක්. ඇතුලට ආපු ලස්සන දේවල් බලන්න මේක ඇතුලේ තියෙන්නේ පුදුමාකාර වේගයකින් වැඩ කරන බලාගාරයක්. ඉතින් මේකට හුරු කරනවා කියන එක හිත ඇතුලට ගෙනල්ලා ඇතුලේ හුරු කරනවා කියන එක කියලා කෝටි ගණන් අපි හිත හුරු කරලා තියෙන බාහිරේ. නොදන්නා සංසාරයක් අපේ හිත උරු කරලා තියෙන බාහිර රූප බලන්න, සද්දාන්න, ගඳ බලන්න, රස බලන්න නිසා ජම්මෙන්ම හිත දුවන්නේ පිටු. දැන් ගෙට ගන්නවයි කියන එක, නිවේෂණය කරනවයි කියන එක, ඒක අරගෙන ළමයට උපස්ථාන කරනවයි කියන එක ඒ තරම්ම අරුමයි, අමුතුයි, ආධුනිකයි, ආගන්තුකයි. ඒ තරම් අපේ හැම හැකියාවකම අපේ ගෙටුවේ මෙතෙක් කල හිත බාහිරට යවන දැන් බුදුහාමුදුරු කියපු නිසා සත්‍යපත්තහනේ වඩ නිසා අපි ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන ඒකට සාදර කරගන්නවා කියන එක දුවනාසේ කුඩ අල්පුල් ගිරියක් තියෙන කතාව තමයි කියන්නේ. ඔක් කරලා කරලා කරලා චිත්තක්ෂණ දෙකක් දවසට වාර දෙකක් චිත්තක්ෂණ තුනක් දවසට වාර තුනක් මේ වගේ ඇතුළට ඉන්න පටන් අරගත්තට පස්සේ අපි කවදාකවත් දැකපු නැති, හිතපු නැති, බලාපොරොත්තු වෙච්ච නැති අතුලාන්තයකට හිත යන්න පටන් ගන්නවා. ඒක ගැඹුරට යනවා කියලා ඒකට කියන්නේ. ඒක දිග කතාවක්. නමුත් අපි ප්‍රධාන වශයෙන් ගන්න එලිපත් ඉන්න බලලා එළියට පනින්න දෙන්නේ නැතුව මොනම හරි ප්‍රයෝගයක් කරලා ඇතුළට ගන්න හදන එක. බයල එලිපත් ඉන්න බල කොහෙට පනින්නද නැහැ. මෙතෙක්කල් පැන්නෙම එළියට. දැන් අපි ප්‍රයත්න කරනවා උත්සාහයක් ගන්නවා ඌට ඇතුළ ප්‍රිය වෙන විදියට. ඒකට කියනවා අනුග්‍රහ කරනවා කියන්නේ. සුතානුගායිතේ සීලානුගායිතේ ධම්ම සාකච්ඡානුගායිතේ කියලා කියන්නේ මේ බලලගේ ඇතුළට යන තාලයට වැඩ කරනකොට තමයි තේරෙනවා ඒකට ශිල්පයක් තියෙනවා කියන්නේ. නිකම් බලලගේ දෙන්නේ බලලගේ ඇතුළ ප්‍රිය වෙන්න ඒ ප්‍රිය වෙන තාලයට හදන්න මුලදී මම ගොඩක් අසාර්ථකයි. කරන කරන යනකොට ටික ටික ටික ටික ඇතුළට හුරු වෙන ගතිය එනකොට යන්න තේරුම් අරගන්න පුළුවන් දැන් සතිය මුල් කණුමුල් කැපිලා විතර නෙවෙයි දැන් මුල හිමීට බහිනවා. ඉතින් ඉස්සල දවසේ විචිත්තක්ෂණයකට මේක දවස් 3-4 පස්සේ විචිත්තක්ෂණ දෙකක් අවස්ථා දෙකක් තුනක් ඔහොම කරලා කරලා කෝල වෙවි කෝඩු වෙවි ඇතුළට හරවන එක තමයි බුදුරජාණන්සේ කියන්නේ කිසි කෙනෙක් නවකයි කියලා බැහැර කරන්න එපා. ධර්මනේ දන්නේ නැහැ කියලා බැහැර කරන්න එපා. ආධුනිකයි කියලා බැහැර කරන්න එපා. මේ අභියෝගය දෙන්න මොකද මේ අභියෝගය ධර්මණිය දන්න කෙනයි නැති කෙනාටයි සමාන වෙහෙස කරයි. සමාන දුෂ් කරයි. දාසනේ පරණ වෙච්ච කෙනාට අලුත් එක්කනට දෙන්නට මේක වගේ දුෂ් කරයි. ඒ නිසා අලුත් පරණ ભેදි මේකට බලපාන්නේ ධර්ම විනය දන්නව නැතිකම මේකට බලපාන්නේ චතුරාර්යක භාවනා කෙරුවද නැද්ද කියන එකකට බලපාන්නේ මේ විදිහට දීලා බලන්න කොහොම කරත් හරියන්නේ සුළුතරයකටමයි ඒක කවදාකවත් බහුතරයට හරියන්නේ නැහැ. ඒක දීයති සාධකයක්. බුදුන් ලෝකේ පහළ වුණත් ලෝකේ තත්ත්වය ඔක්කොම නිවන් දකින්නේ. ඒක ලෑස්තිච්ච ඉතාම සුළුතරයි යන්නේ. බුදුරජාණන්සේ කියන්නේ ඒ අර මේ ළඟදී රෂුමාක කිව්ව small is beautiful කිව්වා වගේ ඒ ටිකේ තමයි ලෝකේ තියෙන්නේ. ඒ සුළුතරය ඇති තමයි ශාසනය තියෙන්නේ. ඉතින් Taman උත්සාහ කරන්නේ සුළුතරයට අතුල් වෙලා කවුරු බෑ කිව්වත් මෙතෙක් කල Taman බෑ කිව්වත් මේ හැකි සංඥාව ඇති කරන ඒකේ හිත පවත්වන්න ගන්න උත්සාහයට ගියාම එන්න හරියට මේ ගුරුත්වාකර්ෂණය තියෙන මේ පොළවේ හැදිලා එමස ගුරුත්වාකර්ෂණය නැත්තනකට ගිහිල්ලා අත්දකින්න හදනවා. මේ තියෙන මොනම දෙයක් අත්හිටින්නේ නැහැ ගුරුත්වාකර්ෂණය නැත්තනක. ඔක්කොම පාවෙනවා. තමනුත් පාවෙනවා. මොනම දෙයක්වත් දෙකක් එකට අල්ලලා පිටිකණයක් ගහන්න පුළුවන් කමක් නැහැ ගුරුත්වාකර්ෂණය. ඒකෝට බලනකොට මේක සම්පූර්ණ අපබ්‍රන්ත වෙන්න පටන් මට මතකයි මම ඉස්ලාම දරේ ඕලන්ද කියන රටට ගිහිල්ලා දවස් 3ක් ගියා මෙහි තියෙන සමාන දෙයක් එහෙ දකින්න. කාර් එලවන්නේ වමේ. රෑ 11 වෙනකොට tira පායලා. එක එක්කක් පාරේ නෑ. පාළුයි. ඉතින් අපි දෙන්නෙක් බල බල ගියා මේ ලංකාවේ විදිහට මොකක් හරි දකින්න දවස් 3ක් ගියාට පස්සේ කිචිලි පිටරයක් දැක්ක දෙකම එක වගේ. එච්චරයි මම දැක්කේ ওই හිටපු කාලේ. කිකිලි පිටරේ ඒ සයිස් එකමයි ඒ විදියමයි ඇතුලේ කාමදේ තියෙනවා පිට සුතුමදේ තියෙනවා ඉච්චරම තමයි. අනික ඔක්කොම මුළු ජීවිතේට වතුර බොන්නේ මුළු ජීවිතේට පොළොව පාගන්නේ හැම වෙලාවම සපත්තු සරිපු දාගෙන බියර් බීගෙන අමුතු ලෝකයක්. ඉතින් මට හිතුණා නිකන් මේ හීනෙකට ගියා වගේ. මේ ළඟදී ආව කැනඩාවේ මහත්තයෙක් මේ පැවිදි වෙන්නේ. ඉතින් මම ඒ කිය වෙලාවේදී එහෙම හිතේ මට උපස්ථාන කරනවා කමටහන් සුද්ධ කොට ළඟ ඉන්න ඔක්කොම කරනවා අන්තිම කී කරු මිනිසයා. අනේ බොහොම අමාරුවෙන් ගෙනත් දැම්මා. දවස් 3ක් විතර නැගන් මේ මහත්තයාට කරකොල ඇතරිය වගේ මොනම දෙයක්වත් ඒ වගේ මෙහෙ නැල්ලු. වහාම ටිකට් එක හදලා දෙන්න කිව්වා ආපහු යන්න මොලේ නරක වෙයි කියලා. ඊට පස්සේ මම දැන් තුන් සැරයක් ගියා පේන තෙක් මානට එන්නේ නැහැ දැන්. මම බලන්නවත් එන්නේ නැහැ. මොකද හරි පුදුමයි මිනිහට මේ මේ ලෝකෙම කොටස් දෙකක්. ජීවිතය සතිපට්ඨාන ගිය මිනිහා කරකොලතරිය වගේ මේ මොකද උනේ කියලා කල්යාණ මිත්‍රෙක් දැක්කේ නැත්තම් බණක් ඇහුවේ නැත්තම් ඒ මනුස්සයා මාළුව ගොඩ දාපු මාළුවෙක් වගේ වෙනවා. ඉතින් හරිද වැරදිද සමතේද විපස්සනාද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේකටද සතිය කියන්නේ පුදුමාකාර ලෝකෙකට. ඉතින් මුක දිනෙක එහෙම අලුත් වෙන්න කැමති නැහැ. ඔක්කොටම ඕන යන පරණ පුරුදු පරණ කණවැන්දුම හොඳයි අලුත් දීගෙට වැඩි. අපි පැත්තක තියෙන කතාවක් අලුත් දීගෙට වැඩි පරණ පුරුදු කණවැන්දුම නෑ. හැබැයි මතක නැහැ කණවැන්දුම වෙලා තියෙන දීග කාලා. ආය කන ආයතිකට යන දතනකොට කියනවා මට ඕන වර්ණ කණවැන්දුම හොඳයි කියලා. ඒ අපේ බෞද්ධ කණවැන්දුන් જાතියක්. කවදාකවත් කැමති නැහැ අලුත් දෙයකට යන්න. ඒ නිසා වටකොට හදාගෙන ඔක්කොම අර පුරුදු තාලෙට නිවන් දකින්න සතිපට්ඨාන කීකම ගසලා අරිනවා. පිටක් කරගෙන ගසලා ඇරියා වගේ මිරිකලා ගසලා දාන්නේ වැල්ලා දාන්නේ ඉතල ගසලා අරිනවා. ඉතින් ඒ ගසලා අරින්න කැමති නැත්තම් ඉතින් මෛත්‍රී බුදුආමරගේ සාසනය වෙනකන් පීමි දෙමිට යන් අන්තිම බස්සකේ. එහෙනම් දැන් යන්න ඕන නම් ලහත් වෙන මේ සතිපට්ඨානට සතියට දැම්මට පස්සේ වැටෙන දේ පේන දේ කියන්න. හිතන්න යන්න එපා ඉස්සරහා පාස්සව අම දකුණ සමත විපස්සන මොකක්ද ඕනේ. මේ අත් දෙක වහන වර්තමානයේ දාපුවා මට දැනෙන්නේ මේකයි. එහෙම ඉන්නකොට ආස්වාස කරනකොට දැනෙන්නේ මෙහෙමයි. ප්‍රස්වාස කරනකොට දැනෙන්නේ මෙහෙමයි. නැත්නම් උන්දරේ පිම්මෙනකොට දැනෙන්නේ මෙහෙමයි. හැකිනම් දැනෙන්නේ මෙහෙමයි කියන එක හරියට දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා වගේ කියලා සුද්දෙක් කියලා තියෙනවා. අපි පළවෙනි භාෂාව ඉගෙන ගත්තාට අපි දන්නේ නැහැ. දෙවෙනි භාෂාව ගන්නන ගියාම අපිට බබෙක් වෙන්න වෙනවා. අලුතෙන් වරද්ද වරද්ද තමයි තතන තතන. ඒ වගේ සතිපට්ඨාන සිහිය දැම්ම සතිය දැම්මට පස්සේ පරණ නාකිකම්, පරණ දැනුම්, පරණ ශිල්ප, පරණ පුදුම්කාරකම් ඔක්කොම පැත්තකට තියෙනවා. ඒවා තියෙනකම් කවදාකවත් මේ ඇති හැටි කියන්න බෑ. ඒක ලියවල අලුත් ඉපදිච්ච බබෙක් හුස්ම ගන්නවා වගේ නවකයෙක් වගේ එක දිහා බලලා ඇති හැටිය දාන්න විනිශ්චය කරන්න යන්න එපා. අපි දවස් දෙකකට සැරයක් අවස්ථාව ගන්නවා. හිත දාලා මොනවද වැටුනේ කියලා කියන්න කියලා. ඒක හරියට බෙහෙත් ටිකක් දීලා බෙහෙත් පන්තියක් දීලා කියන මේක ගෙදර ගිහලා තම්බල වෙලා 8කට 10 ඉඳලා මේ ප්‍රතිවාද දාලා බීලා ඉන්න මට ගුණාගුණ කියපන් කියලා. ගුණාගුණ කියන්නේ නැත්තම් වෙදාට බෑ ඊගා බෙහෙත් පන්ති කියන්නේ. ලෙඩා හිතාන ඉන්නවනේ මේ වෙදා දැනගන්න ඕන ගුණාගුණ කියලා ඒක ඉතින් හරියන වැඩක් නෙවෙයි. එතට ලෙඩා නොවන මහත් මහත්ය කැමති නැත්නම් වෙදා නොවන මහත්ය කියව නාඩි වල නොදකින්න මහත්ය කියලා දාත දුන්නට හරියන්නේ නැහැ. මහත්යගේ නාඩි පිටුවට නොනට වෙදකම් කරන්න බෑ නොනම යන්න ඕනේ. ඒ වගේ කවුරු හරි හරහා කමටහන් සුද්ධ කරන්න බෑ. ගුණාගුණ ටික කියන්නේ කෙලිම ප්‍රකාශ කරන්න ඕනේ ඒකයි මම කියන්නේ මේ භාවනා කරලා සතියට යන්නේක වෙනම දෙයක්. මොකද සතියට ගියාට පස්සේ ඒක ප්‍රකාශ කරන එක, ಗುಣාගුණ කියන එක ඒ අපේ ඔසෙන්ට ඇන්තනිස් ડોක්ටර් මහත්තයා කියලා තියෙනවා ධම්මනිසන්ති හඳුරන්න. මම හරියට සංඝයාට උපස්ථාන කරලා තියෙනවා කියනවා බේත් කරන නමුත් කවදාක සංඝයාංශ නමකට රෝග ලක්ෂණ කියන්න තේරෙන්නේ නැහැ කියලා. එයා ડોක්ටර් මහත්තයාට හතර දවස් පට්ටාන උගන්නන්න යනවා. දොස්තර මහත්තයාට බණ උගන්වන්න හදන ස්වාමීන් වහන්සේ මොකද ලේ මහත්තයෝ ඊට වැඩිය හොඳයි භාවනා කරනවා නම් කියලා දොස්තරට දොස්තරකම් උගන්වන්න යනවා. සංඝයාට කවදාවත් විදකම් කරන්න බෑ. කිසිම සංඝයා වහන්සේ නමකට මේ අමාරුව කියන්න තේරෙන්නේ නෑ. ඇයි මම ලොකුයි කියලා හිතන්නේ ඉන්නේ? දොස්තර ගියා මම පැවිද්දයි කියලා. කවදාකවත් වෙන්නේ නෑ. ඒ නිසා අපි බීමට බහින්දෝනේ තමන් අද ඉපදිච්ච බබෙක් මේ අලුත් ක්‍රමයකට හිත ඇතුළට දාලා දෙනවා. ඉතින් ඇතුළට තමයි මොකද වෙන්නේ කියලා. ඒ ගුණාගුණ ටික කියනකම් ඊගාව බෙහෙත් පන්ති ලියෙන්නේ. ඉතින් ඒ නිසා අපි භාවනා කරලා කමඨාන් සුද්ධ කරලා ආය බණ කියලා ආය භාවනා කරලා ආය කමඨාන් සුද්ධ කරලා මේ ටික වුණාට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් අතරින් ප්‍රකාශ වෙන්න පටන් ගන්නකොට ඕන අනික් කටට ඇසරෙනවා. ඒක සාමූහික භාවනා දින වාසිය. එක්කෙනෙක් දෙන්නේ කිව්වොත් මෙන්න මේවා මට දෙන්නේ. එයා බොහොම අවංකව නිහතමානීව වෙන දෙයක් කියන පොඩි එකක් වගේ. ආහනේ දාට අනික කටේ සින අම්මෝ අපි හිතාන කිව්වම නෙවෙයි මෙහෙම මෙහෙම වෙයි කියලා බලනකොට මේකේ සත්‍ය මේක නැති හැටි මේකයි කියලා තේරෙනකොට උගදෙනුගේ රල්බුරුල් ඇරලා යනවා උගදෙනකොට පාර පෑදෙනවා මං හුඟක් වෙලාට මගේ භාවනාවේදී දිනුන ඇති කරලා තියෙන ධර්ම සාකච්ඡා අහගෙන ඉඳලා මං කවදාක ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න නගලා මට ජීවිතේට මතක නැහැ හැබැයි කවුරු හරි ප්‍රශ්නයක් අහනකොට මට එන යකේ මට අහන්න තිබුණ එකම නේ මේ මනස ඇහුවේ එතකොට උත්තරය හැපෙනකොට කියනවා යකෝ ප්‍රශ්නෙත් ඇවිල්ලා උත්තරෙත් හම්බෙලා තියෙනවා. නිකන් සයිඩ් එකේ ඉඳලා මට බිස්නස් එක හරියනවා. මම කවදාකවත් ඒ කාලේ අහන්න ඕනේ තේරෙන්නේ නැහැ. හරියට බැනුම් අහලා තියෙනවා ගුරුම ගියාට පස්සේ මේ කමඨාන් සුද්ධ කරනකොට කියන දේ කියා ගන්න දන්නේ නැතිකම. හැබැයි මම දන්නේ නැති බව දන්නවා. මම මට කියන්න තේරෙන්නේ නැති බව දන්නවා. හැබැයි කවුරු හරි කියනකොට හිතනවා යකෝ මේක අත්විඳින එක වෙනම දෙයක් අත්විඳිනක කියනවයි කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා දන්නගෙන මඟ බලා ගන්න ඕනේ අවස්ථාවේදී කියනකොට තමන්ගේ කමඨාන සුද්ධ වෙන අතර ගුළුව ඉන්නවනේ අපි අතර කතා කර ගන්න බැරි තේරෙන ඒ අත්තට ඉබේම කාරණාව සිද්ධ වෙනවා. මේ පැහිය වෙන්න යන්න එපා. අඟ පෙන්වන්න යන්න එපා. ඇතිදී ඇති ඇති කියන්න පුළුවන්. ඒකට මේ සමුහය තුළ එක්කෙනෙක් දෙනෙක් යන දිය කපාගෙන යනකොට අර පිටිපැත්තෙන් යන අයටත් පොඩි ලාභයක් එනවා. ඔය බයිසිකල් පදිනකොට ඔක්කොමලා සාමූහික වෙලා පදිනවනම් ඒ රිත්‍යන අනික් කටියත් ඒ වාත වේගයෙන් අල්ලන්න පුළුවන්. ඔය සීරු පියාඹනකොට ඊතලේ හැදෙට පියාඹන්නේ. පළවෙනි එක වාතේ කපාන යනකොට ඒකෙන් ඇති වෙන හුස්නේ වාත ධාරාවේ අනික් සීරු ටික යන්නේ. මුල් එකම ආරු වෙනවා වරින් වර. එතකොට මේ සේරු පන්තියටම අමෝතු ගැම්මක් වෙනවා. ඒ වගේ අපි පුළුවන් කෙනෙක් ඉස්සරහින් තියාගන්නවා. ඊ කාට අනිත් දවස් ආවගෙන දාන්නේ මේව කර කර යනකොට ඒ ආගේ කතාව හරහා අනික් කට්ටිය තේරුම් ගන්න මේ භාවනා කරන එක එකක්. ඒ කරපු භාවනාව ගුණාගුණ ප්‍රකාශ කරන එක තව එකක්. හතරෙන් එකට වැඩි අපේ ජනගහණය භාවනා කරන්න දන්නවා කියන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙන්නම අභ්‍යාස කරලා දෙන්න ඕනේ. කමක් නැහැ. පුළු පුළුවන් විදිහට කරන්න. කවදා හරි නමුත් මේක පුළුවන් තරම් ප්‍රකාශ කරන්න බලන්න කියලා ඒක ප්‍රකාශ කරන බැරිකේ යෝගාවචරයේ වර්කීම් ඇත්තට කමටහන් දෙන ගුරුවරටයි යන්නේ. අර බණින්න නරකයි, ගහන්න නරකයි, භාවනාව හොඳයි. කියන්න දන්නේ නැහැ. භාවනාව දන්න කියන්න පුළුවන් කෙනා උගටි තනියෝ ටක් ටක් ගාලා අල්ල ගන්නවා යනවා. එයාට හරි කම්මැලි මේක කියාගන්න බැරි මිනිස්සු මේ මේ අර නඩේ යන කකුල බැටිච්ච වුණා. කොච්චර පස්සට අදින්නේ අර ඉස්සරහට යන මනසේ දෙනවා අන්නේ මට කිච්චන් තනියම යනවනේ මේට වැඩි යන්න පුළුවන් කියලා. එහෙම බෑ. කට්ටියත් එක්ක යෙදී යෙදී යනකොට තමයි තේරෙන්නේ මේක නිකන් නඩයක් සිරිපාදයක් වෙනවා. නඩේ බැරිම එක තමයි වේගෙ තීන්දුව කරන්නේ. නඩයක් කියන්නේ තියෙන පාඩුව ඒකයි. නැදී බැරිම යන්නේ ගාව කරේ තියන්න යන්න එපා යන්නේ කට්ටිය. ඒ නිසා තනියම ගියොත් යන්න පුළුවන් කියලා හිතනවා. ඒකත් එච්චරම හිතන්න. මේ සම්නදී යනකොට ඒක දවස් 3ක් 4ක් යනවා විතර පදම ගන්න. ඒ වගේ භාවනා කරපු කට්ටිය ඉන්න නිසා ටිකක් වාසි වෙන්න අදින හැබැයි පැහිය වෙන්න ගියොත් නම් බෑ. අයිය වෙන්න ගියොත් බෑ. නිහතමානීව ඇති ඇති ප්‍රකාශ කරන්න යන පටන් අරගත්තොත් අචිර නව පබ්බජිතා අද්දුනා ධම්ම විනයේ කියන්නේ නව ආධුනික ධර්ම විනය නොදන්න කෙනාට විශ්වාසයක් ඇති කරගෙන යන ගමනක් නිසායි සරුවච්චන්තු මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ මම අද දවසේ මෙච්චරයි ධර්ම දේශනාවක් වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා විශේෂයෙන්ම අලුතෙන් ආපු අයට තමන් මේ ලැබුව පියවර පිළිබඳව හිත ධෛර්යයක් ඇති කරගෙන ඇති හැටිය දැක්කම ඉදිරියට යන්න මේ ධර්ම දේශනාව උදව්වක් උපකාරයක් වේවා කියලා එසේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා